හොඳයි අපි ආනපරියන්කට පස්සේ ධර්ම සාකච්ඡාවකට නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලටයි බැහැ ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරනවා. කාටදී අතර වාරදී වෙන අදහස් මත මතාන්තර ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා කාර්මික ආදරත් එක්ක ආරාධනාවත් එක්කම අපි ලිඛිත ප්‍රශ්නේ පටන් ගන්න විදිහට ආරාධනා කරමු. ගෞරවනීය ස්වාමීන් වහන්ස දිනපතා විනාඩි 45ක් පමණ සක්මන් භාවනාවක් පැයක් පමණ පරයන්ක භාවනාවක් සිදු කරමි. සක්මන් භාවනාව ඉබේම කෙරෙන්නක් බවට පත්වී ඇත. මෙනෙහි කිරීම සිදු නොවි. බොහෝ දිනවල නිර්මල ස්වභාවයක් ඇති වේ. නික්මත අතරින් සක්මන සිදුවන අයුරු නිරීක්ෂා කරමි. පරයන්ක භාවනාවේදී හිඳගෙන ස්වල්ප මොහොතකින් හිත ඒකාග්‍රතාවයට පැමිණේ. කම ඉරියව්වක කිසි කිසිවක් නැති තත්ත්වයක විනාඩි 20ක් 25ක් පමණ ඉන්නා බැවින් වැටහේ. ඉන්නම් බැව් වැටහේ. යලි ඉරියව්ව මාරු කර තැන්පත් වූ පසු එම ඉරියව්වේදී පෙර ලෙසටම චිත්ත කිසිවක් නැති තැනක ඔහි ඉන්නා බව වැටහේ. සාමාන්‍ය ජීවිතයේදී වැඩවල යෙදී වෙහෙස නතර කරදී සුළු මොහොතකට හෝ විවේකයක් ලබා ගැනීමට හිඳගත් සැනින් සිත කිසිවක් නැති තැනකට යන බව වැටහේ. යලි නිර්විසිහියක තත්වයට පැමිණි පසු දෙපා වලට දැනෙන වේදනාව හා ගතේ වෙහස දුරු වී ඇති බව හිමි. සුවසේවාවක සිදුවීම යනු මෙය නොවේදයි එවිට හිතේ. එමෙන්ම යම් සිදුවීමක ආරම්භයක සතිය ඉදෙව් විට එම සිදුවීම එකකින් නතර කළ හැකි බවත් ප්‍රත්‍යක්ෂ වෙමින් තිබෙන අයුරු පෙනේ. උදාහරණයක් ලෙසට විදසුම් යාමට ගතපොත් මුලින් සිතෙන්නේ කෙලසුම කෙසේවත් පාලනය කළ නොහැකි ලෙසයි. නමුත් සතිමත් බව පුරුදු කරන විට කිසි කිවිසුම පිටෝ නමුත් මෙසියාකාරවම සතිවත් වුණා නම් කිවිසුම නතර කළ හැකිව තිබුණා නොවේදයි සිත. තවදුරටත් සතිය පුරුදු කළ පසු එක් ක්ෂණයකට පෙර සතිය යෙදවූ විට කිවිසුම නතර කරගත හැකි බවත් එම ක්ෂණය පැන් වූ සැනින් කිවිසුම හිතවන බවත් තා පැහැදිලිව පෙනේ. එසේම කායික ක්‍රියා බොහෝමයක්ම සිදුවන්නේ ඒට ඇති කැමැත්තට නැත්නම් ඒ වින්දනය කිරීමට ඇති කැමැත්තට වඩා අබ්බැහිය නිසා බවද වැටහි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඒක කාරණා සම්බන්ධයෙන් ඔබ වහන්සේ කාර්මිකව මඟ පෙන්වීමට ඉතාම පෙන්වීම ඉතාම ගෞරවණීය নমස්කාර පූර්වකව අපේක්ෂා කරමි. මේක ජීවමේ පස්සේ පැත්තේ විස්තර වෙන කොටස හොඳයි. ඕජාව සහිතන මුල් කොටසේ විස්තර වෙන්නේ මේ නිදිමතට වැටෙනවා කියන එකයි. පස්සේ කොටසේ ඕනම දෙයක් මුලින්දලා බැලුවොත් ඒකට වෙන්න තියෙන අවස්ථා වළක්ව ගන්න පුළුවන් කියන දෙකයි ගලපලා බැලුවොත් මුල් කොටසටත් උත්තරයක් හොයා ගන්න පුළුවන්. මේ භාවනා කර කර ඉන්නකොට ඒ හිත හැංගී ගන්න ගතිය නැත්නම් අපි සාමාන්‍ය කියන දේ නිදා ගන්න නිදර ගන්නවා වගේ කියන ගතියත් ක්‍රමයෙන් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා අපි අවදි අඩු නම් ඒ අර මේ කිරණ ගතිය එනවා. හොඳට ඒක පිළිබඳව අවදීන් බලන්න ඉන්න පුළුවන් වෙලාවක් එනවා. හැම වෙලාවෙම මේකේ ඉන්නේ හොඳට ශක්තිය. ඒකට කියන්නේ කර්මන්නේ වෙච්ච වෙලාවක්. එතකොට පේන්න පටන් අර ගන්නවා මේ අරමුණක් දිගේ හිත එක දිගට එක් නැතිරියව දිගේ එක දිගට යනකොට ඒක පැවැත්වීම සඳහා කරන ප්‍රයත්න ඔක්කොම නතර වෙලා හිතයි ගතයි අරමුණයි විස්්‍රාම වෙන්න පටන් ගන්නවා. එතකොට හිතේ පදනම එහෙම නැත්නම් හිත පිහිටන්න තියෙන පදනම අයින් වෙනවා වගේ සුපතිත්ිත ගතියක් නැති වෙනවා ඒක විශ්‍රාමයක් වෙනවා ඒ වගේම තමයි කිවිසුමේදී සාමාන්‍යයෙන් කියනවා කැස්සයි ආලයයි දෙකම නැත කරන්න බෑ කියලා. දැන් දෙකම නැත කරතයි. ඒ පොඩ්ඩක් අල්ලතෝ ලෑස්ති වෙන්න ඕන. ප්‍රශ්න වෙලා තියෙන්නේ ආලේ පටන් ගන්නකොට පමයි. කැසරත් පමා වුණොත් කැහෙනවා. ඒ වගේ භාවනා කරනකොට බුදුසසුනේ එකම ක්‍රමයේ බුලට අදින එක තමයි. ඒ මොලට අදින වැඩේට තමයි යෝනිසුමනස්කාරය කියලා කියන්නේ. ඒකෙදී විසරණමණේ තියෙන වෙලාවදී මට මතකයි ඒක මාත්‍යක් කියනවා. ඒ හැම ආරක්ෂක සටන් ක්‍රමවලම තියෙන එක තමයි ඕනම පහරක් Taman කෙරෙහිට එන්න හදනකොට මුලදිම වැලක්කොත් බොහොම ලේසි වළක්වන්න. ඒ පහර Java කැවුනට පස්සේ ඒක වළක්වන්නත් බෑ. වැටුණට වැදුණට පස්සේ ඉති හොම්බකට රිවර්ට් වෙනවා. එචායේ තටන් උපක්‍රම තියෙන්නේ තටන ඒ ඒ ප්‍රතිමල්ලවය ගහන්න හදන එක හරියට අල්ලගෙන එයා ඒ Java ගහන්න ඉස්සෙල්ලා පෙත්තකට හරවලා දාන එක තමයි කරන්නේ. ඒ ඒක පාවිච්චි කරනවා දැනට අජටවකාශයේ තව අවුරුදු කෝටි කීයකින්ද ලෝකෙට උල්කාපාතයක් වදින්න තියෙන කියලා. ඉතින් මේගොල්ලෝ දැනට යන චක්‍රාණුව කියනවා අවුරුදු 100ක් ඇතුළත පේන් එකක් නැහැ කියලා. එහෙම පේන්න තියෙනවා නම් ගොඩාක් කල්තුව ඒක කැරක් කැරක් කැරක් කැරක් කි ලෝකෙ දිහාවට කිට් වෙන ගතිය පේන්න තියෙනවා. ඉතින් එහෙම වෙනකොට පෘථිවි කක්ෂයට කිට් වෙන තව රොකට් එකක් කරලා ඒක ඒකට වැද්දුවොත් ඒකේ ගමන්පතේ අයින් වෙනවා. එතකොට ආය පොළොව දිහාට එන ගතිය නැති වෙනවා. ඒ වගේ උපක්‍රම රාශියක් තියෙනවා. ඉතින් ඒ නිසා ඕනම දෙයක් පටන් අරගන්න ඉතාමත්ම බොළඳව, ඉතාමත්ම සරලව, ඉතාමත්ම මෙලෙක්ව. අන්න ඒ වෙලාවේදී පුළුවන් ඒක ඕන පැත්තකට හරවන්න. ඒ කියනවා මැටි කලයක් හදන්න ඉස්සෙල්ලා මැටි කලයක් හදන්න පුළුවන්, ගුඩලෙච්චක් හදන්න පුළුවන්, තට්ටුවක් හදන්න පුළුවන්, පාන්තරයක් හදන්න පුළුවන්. නමුත් කලයක් හදලා පිච්චුවාට පස්සේ ආයේ ඒක වෙනක දෙයක් වට හදන්න බෑ. ඊට පස්සේ ආයේ මැටි කලයක් හදන්න මේ පිච්චිච්ච මැටි දිරන්න අවුරුදු 20 ලක්ෂයක් යනවා කියලා. පුච්චන්න ඉස්සෙල්ලා මැටි කලේ වේලන්න ඉස්සෙල්ලා ආය මැටි බවටපත් කරලා වෙන දෙයක් පාටපත් කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි පුත්‍රජානනාංශගේ ක්‍රමය. අපේ මේ සංසාරගත පුරුදු අවුරුදු 20 ලක්ෂයකට වැඩි. ඒ හැම එකක්ම හැම චිත්තක්ෂණයකම අලුත් වින්ිනවා. ඒක ගොරෝසු වෙන්නේ ඉස්සෙල්ලා අල්ලගන්න ඕනේ. අල්ලන්න පුළුවන් කියන එක තමයි බුද්ධ බුදුහාමගේ මතේ. ඒක සඳහා මොකක් හරි එක ක්‍රියාවලියක් ආශ්වාස ප්‍රශ්වාසය වගේ එක දිගට යන ක්‍රියාවලියක් හොඳට බලන්න අපි දකින්නකොට ඒක පටන් අරන් ඉවරයි. ඒක තමයි අපිට තියෙන හෝ නියම. ඒක තමයි සරෝජනසගේ ප්‍රථම උදාන ගාත්‍යාවත් අනේක ಜಾති සංසාරං සන්දහා විශ්සං අනිබ්බිසං ගහකාරං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුන. මිගී හදන වඩුව හොයන්න මම අනේක ಜಾති සංසාරයක් බොහෝ කල් ලැබිද්දා අඹුන්නේ නැහැ. මම ඉපදිනකොට ගියේ හදලා ඉවරයි. නමුත් ਸਰවචනන්සේගේ ක්‍රමයේ හැටියට හැම පුංචි සිද්ධියක් වරගෙන බැලුවොත් ඒ හැම සිද්ධියක්ම ජීවිතයක් වගේ පටන් ගන්නමක් තියෙනවා. අන්නේ පටන් ගන්න වෙලාවදී ඒක මෙලකයි. ඕඩ පැත්තට අඹන්න පුළුවන්, හදන්න පුළුවන්. ඒක පමාවට කියනවා මදය පමාදේ කියලා. පටන් ගන්නට යෑමට කියනවා අප්‍රමාදේ කියලා. අප්‍රමාදින් කරන්නේ මේ හැමදේම නැවත නැවත වෙnderලා මේ මේක ඊගාවාරදී මේට වැඩි චිත්තක්ෂණ කලින් දකින්න උත්සාහ කරනවා. ඊගාවාරදී ඊටත් වැඩි චිත්තක්ෂණ කලින් උත්සාහ කරනවා. ආන්නේ විතර මුලට මුලට අදිනකොට ඒක මූලාය පටිකස්සනේ කියලා අපේ විනය පොතේ සඳහන් කරලා තියෙනවා. යෝනිසමනිස්කාරය කරන්නේ යෝනියට හටගන්න ස්ථානෙට නැවත නැවත සිදුවෙන දේ හටගන්න ස්ථානයට ආසන්න කර කර ආරසන කර බල බල යනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි එහෙම කෙරුවොත් ළඟ ඉන්න කෙනා එක නතර කරන්න පුළුවන්. ඒ කියන්නේ කයෙන් නෙවෙයි වචනෙමුත් නෙවෙයි මනසෙන්ම නතර කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි කරන්න ඉස්සලා තමන් ළඟ තියෙන මේ ඔලොමොල නැති වැඩ දිහා බලලා ඒක අමතක කරලා මගහැරලා නෙවෙයි. ඒක දිහා බලලා අපි තේරුම් ගන්න ඕනේ ඒක යම් මට්ටමකට ආවට පස්සේ ඒක වළක්වන්න බෑ. ඒක බලකොටලි සමතලා කරන බැලු බැවිරුට කඩාගෙන ගොඩමඩ යට කරගෙන යනවා. නමුත් ඒක එතෙන්ද එන්නේ ඉස්සල චිත්තක්ෂණයක් තියෙනවා මෙච්චරම බල කැවිලා නැහැ. ඊට ඉස්සල චිත්තක්ෂණයක් තියෙනවා ඉච්චරම බල කැවිලා නැහැ. හරියට කැස් එක ගානකට ආවට පස්සේ කැස්සක් එනවා. ඊට ඉස්සලාට පස්සේ නොකැහැ ඉන්න පුළුවන්. ඉතින් මේ ගතිය තව කෙනෙකුට දෙන්න බෑ මුලදී කමෙන්ට් කරන්න පුළුවන්. ඒ නිසා අපි ළඟ දැන්න තියෙන හැම පුරුද්දක්ම ප්‍රමාදේ නිසා වෙච්ච එකක්. ඒ හැම පුරුද්දක් තියාම හොඳට අවධානයෙන් බැලුවොත් දෙන්නෙක් ළඟ තියෙන පුරුදු දෙක කිසිම වෙනසක් නැහැ හැම එකේම තියෙන අබ්බැහිය විතරයි. ඒක මේ වෙනකොට කුරුවල් වෙලා ඉවරයි. ඒ වුණාට ඒ කුරුවල් වීමේ වැඩපිළිවෙල එකම නෛතික එකම න්‍යායකට සිද්ධ වෙයි. ඒ නිසා මේ වැරදි ටික දිහා තාමත්ම සතියේ දේශ බලන ඉන්නවා කියන එක වමාරපු එකක් කනවා වගේ තමයි. වමනේ ගොඩක් කනවා වගේ. තමන්ම වමනේ කරපු එකක් කනවා වගේ තමයි. ඉතින් ඔකට කවුරුත් කැමති නැහැ. ඔයගොල්ලෝ කැමති වෙන කෙනෙක්ගේ වමනේ කන්න කැමති. තමන්ගේ වමනේ කන්න කැමති. ඒ නිසා භාවනාවේදී ඒක ඇත්ත. නමුත් ඔය කියන කිව්වට මොකද ඒකේ අඩුපාඩුකම් තමයි ළඟ තාම තියෙනවා. නිින්ද එනකොට පමා වැඩි. එතකොට කිරණ ගතියටපත් වෙනවා. නමුත් ඒකටත් අර කැස්සේ උපමාව කිවිස්සේ උපමාව ගත්තොත් මුලට මුලට බලන්න හිටියොත් ඒක අවස්ථාවක් දීලා යතෙන්ට යන්නේ ඒක පෙන්නනවා නාම ධර්ම පෙන්නකොට මේ නාම ධර්ම මිශ්‍රා පටන්ගෙන වේදනා සංඥා චේතනා පස්ස බනසිකාර එනිසා අපි ස්පර්ශ කරන මට්ටමට එනකොට නිකන් හරියට නිකන් ඉතින් අමාරුයි කියන්න අමාරුයි ස්පර්ශ කරන මට්ටමට එනකොට වේදනා සංඥා චේතනා ටික පහු කරගෙනයි ස්පර්ශ කරන්නේ ස්පර්ශ කරනකොට අර ටික වෙලා ඒ නිසා සතියේ යම් තැනකට මූල ධර්ම වශයෙන් අදාරන්න ඕනේ ආශ්වාසය අහුවෙන්න තප්පර ගානකට ඉස්සලා ආශ්වාසය පටන් අරගෙන ඉවරයි. ප්‍රශ්වාසය අහුවෙන මට්ටමට ගොරෝසු මට්ටමට නාස්පුඩු පුරවාගෙන යන මට්ටමට ඉස්සලා ආශ්වාසය ප්‍රශ්වාසය පටන් අරගෙන ඉවරයි. ඒක අල්ලන්න පුළුවන් කියනවනේ. ඒක සාමාන්‍ය සතියක් නෙවෙයි කියන්නේ සුපතිට්ඨිත සතියක් මනාකොට පිහිටි පරිපූර්ණ සතියක් ඒ නිසා අපි සාමාන්‍ය සතිය අරගෙන ඒක මුලට මුලට මුලට මුලට ආදින. ඒකට තමයි ඔය අරණ්‍යගත වෙන්න ඕනේ, රුක්ක මූලගත වෙන්න ඕනේ, ශුන්‍යාකාරගත වෙන්න ඕනේ. සාමාන්‍ය සතිය අල්ලගන්න මේ වගේ වැඩ පිළිවෙලකදී පුළුවන්. අපි යනවා ඊගා ප්‍රශ්නේ. පරයන්ක භාවනාවේදී දිගු වේලාවක් එකම ඉරියව්වේ සිටීමෙන් කකුල් වලට දැනෙන වේදනාව නිසා සිත ආනාපානයෙන් මිදී වේදනාව වෙතට යොමු වේ. නැවතත් හුස්ම ඉහළ පහළ යාම වෙතට සිත ආයාසයෙන් යොමු කළද සිත ඇදී යන්නේ කකුලේ වේදනාව දිනදෙන ස්ථානයේ වෙතමයි. මෙහිදී කල යුතු වන්නේ කෙලෙස හෝ එම වේදනාව දරා සිටීමෙන් වේදනාව දැයි මෙනෙහි කිරීමද නොයසේ නම් ඉරියව්ව මාරු කර වේදනාව අඩුවන කෙනෙකුට නැවත ආනාපානයට සිත කෙලීම දැනෙන වේදනාව නිසා එය භාවනාවට එන හුස්ම ඉහළ පාළ යාම දේශ බලා සිටීම බාධාවක් ලෙසට මෙනී යන බැවින් මෙම පැනය අසන්නේ මේකෙත් මුලට ගත්තොත් අපි ආනාපානෙත් ගන්න ආනාපාන සතිය වඩණ්ඩයි වේදනාව ගන්නෙත් වේදනානුස්සතිය කරණ්ඩයි ඉරියව් මාරු කරන්නේ සතියෙන් ඉඳයි නිසා මේ ඉරියව් මාරු කරත් වේදනාව හිටියත් ආනාපාන හිටියත් අපි වැඩි යුත්තේ සතිය කියන එක දන්නවනම් මේ ප්‍රශ්නෙට ඉඩක් මේ සතිය කියන වචනේ රචනෙන් අයින් කරලා තියෙනවා ඊට පස්සේ ඒකට ගන්න උපක්‍රම ටිකත් එක්ක රණ්ඩු කරලා තියෙනවා සතිය වඩන ගන්න ආනාපාන දිස්රයින් තියන්න ඕනේ. එතකොට ඒක හිතලා ගත් එක. එතකොට ඉබේමත් වෙන වේදනාව දිස්ර ගන්න ඕනේ. නැත්නම් ඒකට කරන ප්‍රතිකර්ම වෙන ඉරියව් වෙනස් කිරීමද ඉස්සරහට ගන්න ඕන කියන ප්‍රශ්නය විල තියෙන්නේ. මේ ආයුධ ටික ලොකු කරගත්තට වාස්කම දන්නේ. අඩුකම දන්නේ. ඉතින් ආයුධ කොයි එකද මල්ලේ දා ගන්න ඕනේ කියලා අහනවා. ඌ අඩුවෙක් නෙවෙයි නා. ඌ මොන භාව දාගෙන ගියත් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපිට හැම මුළු ජීවිතේම වෙලා තියෙන ප්‍රධාන කාරණේ අමතක වෙලා ඒකට ගන්න උපකරණ ටිකත් එක්ක රණ්ඩු කර කර ඉන්නේ. ඒ නිසා අපිට තියෙන්නේ ආනාපානෙ තියෙනවා. ඒකේ සතිය පවත්තන්න වේදනාව තියෙනවා. වේදනාවේ සතිය පවත්තන්න ඉරියව් මාරු කරන ඉරියව් පවත්තන සතිය පවත්තන්න ඒකට එක ප්‍රශ්නයක් අහන්න පුළුවන්. සතිය පැවැත්වීම සඳහා එකම අරමුණක් තියෙනවා. නැත්නම් අරමුණු මාරුවේදී සතිය පවත්තන්න පුළුවන්ද කියන්නේ. එහෙම එකක් නෙවෙයි මේ මේ මම හිතලා මේ ප්‍රශ්න නගන්නේ. සමත භාවනා කරන එක නම් කියන එකම අරමුණේ කරන්න ඕනේ. ඉතින් අපි ගත කරන ජීවිතේක බැරි නිසා, අමාරු නිසා විපස්සනා ක්‍රම ඉස්සරහට ගත්තාම වේදනාවත් වර්තමාන මොහොතේ එතන එතන මතුවෙන එකක් නම් ඒකත් අරමුණක්. ආනාපානියත් එතන එතන ඒ වෙලාවේ මතුවෙන එක නම් ඒකත් අරමුණක්. ඉරියව් වෙනස් කරන එක නම් ප්‍රත්‍යක්ෂ වශයෙන් එතන එතන සිදුවෙන එක නම් ඒකත් අරමුණක්. ඒ කොයි දේ තිබුණා සත්‍ය පවතිනවද නැද්ද කියන එක මේකේ සතහන් වෙලා තිබුණා නම් ඇත්තට මෙතන ප්‍රශ්නයක් එන්නේ නැහැ. එහෙම නැත්නම් මම හිතනවා මම පවා වැඩි කියලා ඒ ප්‍රශ්නේ අහන්න මේ ලියපෙකන කැමැතිද? හිතන ආස්වාද ප්‍රසාද කරත් වේදනාව තිබුණත් ඉරියව් මාරු කරත් මේ දිගටම සතිය තිබුණද නැද්ද කියන එක සභාවට එලි කරන්න කැමතියි. එහෙම නැත්නම් ඒ සතිය කැඩිලා කියලා හිතාගෙනද මේ ප්‍රශ්නිත ප්‍රශ්නේ නැගුවේ. ඒ එහෙම කැමති නැත්නම් ඒත් ඒක මා අයිතිවාසිකමක් කියන කැමති නැතුව ඉන්න. මේ නම කියන්න තියෙන්නේ ඒකට බලන්න. ප්‍රධාන දේ තියෙන්නේ මේ ඉරියව්වේවත් ආනාපානෙවත් ඉරියව් මාර්ගිරීමත් නෙවෙයි සතිය වැඩිම සඳහායි හරහ දිගට සතිය පවතිනවා නම් කොයි දෙයක රෝ ප්‍රශ්නයක් නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනාවේ ආස්වාස ප්‍රශ්වාසයේ අරමුණු කරගනිමින් ඒකේ සියුම් වන සියුම් යන කල ආස්වාස විසපමන බලමින් සිටේදී ශරීරයේ දැනීම සියල්ල නැවතී සැහැල්ලු පත්වෙත් පස්සේ මද වේලාවකින් ආස්වාසයේ අරමුණු හොඳින් ප්‍රකට වී තිබෙදී ඉතා දරුණු උල්ලිස් වේදනාවක් එම්වේ මේ දරුණු වේදනාව භාවනාවෙන් මා ඉවත් කිරීමට තරම් ප්‍රබලයි මා කිලෝ ගණන් බර ඇසුවොත් පියවි සත්වයේදී දෙවෙනි වේදනාවක් පැමිණ නැත. මේ දරුණු උරහිස් වේදනාව මඟ හරවා නැවත අමතහනකට යොමුවන්නේ කෙසේද? ඒකෙත් එච්චරයි තියෙන මෙතන සත්‍ය කියන වචනේ දරන්නේ භාවනා කියන වචනේ යොදවලා කියනවා. ඉතින් මේ කෙනා මේ භාවනා කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද කියන එක හෝ භාවනා කියලා කියන්නේ සතියද කියන එක කියනවනම් මට කියන්න පුළුවන් උරහිස් වේදනාව වැඩි වෙන්න වැඩි වෙන්න සතිය වැඩි වෙනවා. ඵලයන් කිව්වත් හිත යන්නේ. ඒ නිසා මෙතන මේ සතිය පිළිබඳ තියෙන අඳුන ගැනීම නැත්නම් සතිය නිර්වචනය සතිය හසුරලා තියෙන හැටි දන්නේ නැති නිසා ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. ඒ වගේ තද බල වේදනාවක් ආපුවාම ඔය ටොංග නම්බර තිබරම් බෙල්ල කැඩලා යන්න බෑ. කැඩලා නෑනේ. මොනක්වත් වෙලා නෑ. ඒක කායික වේදනා ගණිත නෙවෙයි ਸਰවඥාසේ දාන්නේ මානසික වේදනා මේ දෝමනස්ස වේදනා. ඉතින් ඒක ආවට පස්සේ මහා මෙරුව පර්වතයේ උඩ තිබ්බාගේ බරක් තියෙනවා. ඒ මා හිත හදාගත් එක. නමුත් හිත හදාගත්තට ඒක වර්තමානෙම තියෙන එකක්. එතකොට හොඳටම මේ අතීතෙට පොඩ්ඩක් ගිහිල්ලා වරෙන් ගෝ අනාගතෙට ගිහිල්ලා වරෙන් කියලා හිතට පොඩ්ඩක් පණිවිඩයක් දෙන්න යන්නේ නැහැ. එයාට බොහොම ලස්සන වේදනාව හිටිනවා. ඉතින් ඒක නිසා ඒකේ නා කැමැතිද මට කොහොමඩක්වත් භාවනා කරගෙන යන්න බෑ කියලා කියන වාක්‍ය මොකද්ද භාවනා කියන කේ අදහස් කරේ කියන එක සභාවට ඉදිරිපත් කරන්න කැමති නම් හොඳ සාකච්ඡාවකට මුලක් වෙයි කියලා මම හිතනවා. කට්ටියට අදබකෝලයි වගේ. නුවර උලන් වැදිලා වගේ දත කට බිය වෙලා වගේ කියලා පේන්නේ. ඒ නිසා අපි යනවා ඊගා ප්‍රශ්න. ඒ වගේ මයික් එකේ වුවත් කතා කරන්න කැමති? සාමාන්‍ය මේකත් ඒක ඇවිල්ලා යන්නේ නමුත් බෑග් එක කරා යන අවස්ථාවලදී මම එච්චර තරමකට වේදනාවක් දැනෙන්නේ නැහැ. නමුත් භාවනා කිව්වේ මම හිතනවා මට නොදැනුණා. රටපත් කරා කියන කතාවක් මේ මේවත් මේකේදී මගේ සමහර අවස්ථාවල භාවනාවේ මෙතෙන්දිත් වචනය පාවිච්චි කරා සමාධිගත වෙනකොට කියලා. ඉතින් අපේ සමාධියත් එක්ක කොන්තරත්වයක් නැහැ. අපේ තියෙන සතියත් එකයි කොන්තරත් එක. එතකොට මේ වේදනාව වෙනකොට Taman වඩා කය කෙරෙහි අවධානය යොමු වෙලාද තියෙන්නේ නැත්නම් කයෙන් අවධානය පිට ගිහිලා කියලාද හිතෙන්නේ. ඒක තියෙනවා නම් අපිට කියන්න තියෙන්නේ දැන් සතිය තියෙනවා. ඒ සතියට අවිතුරුපත්ලා තියෙන්නේ නොමන අරමුණක්. එහෙම නැත්නම් දුක්ඛ වේදනාවක්. නමුත් මේ වේදනාව මම ඉල්ලලා ගත් එකක් නේ. ඒක ස්වභාවයෙන් එන එකක්. ඒ නිසා මට දැන් හොඳට කියන්න පුළුවන් ඵලයන් කිව්වත් යන්නේ නැති සතියක් තියෙනවා. එතකොට මේ සතියට එන ඕනම අරමුණක් කවදාකවත් ජීවිතාර්ථයක් ගෙනත් දෙන්නේ නැහැ. කවදාකවත් දරා ගන්න බැරි මට්ටමට එන්නේ නැහැ. ඒ නිසා අපි සැලසුම් කර ගන්න ඕනේ මේක ඉල්ලලා ගත් එකක් නෙවෙයි. අනිත් එක සතිය කඩන්න බෑ. නෑ මෙහෙම කියන්නේ. ඒ වේදනාවේ කොන්ද ගැඩුවත් සතිය කඩන්න බෑ. දැස්තිලා ගිය කෙනෙකුට පේනවා මේක අතමින්ද ගලවලා දාන තරම් තද බල වේදනාව. හැබැයි සතිය කඩන්න බෑ. ඒ නිසා Tamanට hina වෙන්න කාරණාවක් තියෙනවා. කවදා හරි මං කියන්නේ ඒක දිගට දරන්න කියලා. නමුත් ඒ වෙලාවේ ක්ෂණ සම්පත්‍ය උපේනොයි කියලා කියන්නේ මට දැන් සමාධියක් හෝ සිත ඒකාග්‍රතාවයක් හෝ ඒකෝදි භාවයක් නෙවෙයි සතියක් තියෙනවා කියන එකට උනොත් බුදුරජාණන් වහන්සේ කියනවා මෙතන ප්‍රමෝද වෙන්න කාරණාවක් කියලා. ප්‍රීතියක් ඇති කරන කාරණාවක් කියනවා. සති සම්පජඤ්ඤයක් ඇති කරන කාරණාවක් තියෙනවා මේ නිසා මේක පස්සද්ධියටපත් වෙනවා. එතකොට ඒ සමාධිය තියේ ඒ ඒ ධර්ම වේදා තියෙද්දි යම් ප්‍රමාණයක සමාධියක් හිතේ තියෙන බව උනත් වටහා ගන්න පුළුවන්. ඒක නිසා මේ බලන දෘෂ්ටි කෝණය මේ අහපු ප්‍රශ්න හතරෙම මේ කතා කරපු ප්‍රශ්නෙත් එක්ක හොඳට බලන්න මේ කියනව බොරු කරන්න හදන නෙවෙයි මම මේ වගයක් නැති එකක් කියන්න හදන නෙවෙයි. සතිය පැත්තේ බැලුවොත් මේ හැම එකෙම තව පොඩ්ඩක් අපිට තියෙනවා හදාරන්න දැනගන්න අවදි වෙන්න විවෘත වෙන්න අප්‍රමාද වෙන්න ගතියක්. ඒ වගේ දෙයක් එන්නේ අපිට විශේෂ පණිවිඩයකට. එක විදිහකට අර ඉස්සල එක්කනා කියලා තිබුණා ඒක සෝවේ සේවාවක් වෙන්නේ නැති කියලා. ඒ කියනවා ඒ වගේ වේදනාවක් එනවනම් සතිය තියෙන එක්කනා උත්සාහ කරනවා මට මේ වේදනාව නැති වෙලාට වැඩිය වේදනාව තියෙනකොට කයට හිත එන ගතිය වැඩි. වර්තමානට හිත එන ගතිය වැඩි. අතීතනාගත යන අඩුයි ඒ නිසා ඒකම මේ ආනාපානෙට වැඩිය ඒක විසින්ම ආපු අරමුණක් සතිය කැඩලා නැහැ හැබැයි වේ සත්මාදී කැඩලා වෙන්න පුළුවන්. අමනාප වෙන්න පුළුවන්. මේන්න මේ විදිහේ දෙයක් දිහා බලනකොට පේනවා සතිය වැඩියෙන්ම වැඩෙන්නේ දුර්භාග්‍ය සම්පන්න වෙලාවක. සතිය වැඩියෙන්ම වැඩෙන්නේ නොසිතු නොවිරු වෙලාවක අනික පාවිච්චි කරන කරාට කියන ක්ෂණ සම්පත්තිය දන්න කෙනයි කියලා. ඒක දැනගෙන සතිය කරන සමාධිය කරන මේක කාලකන්නිකමක් මේක පරණ කර්මයක් කියලා හිත පීඩා ගන්න කෙනා ධර්මයේ සූර නැහැ, දක්ෂ නැහැ. අර විදිහට ධර්මයේ එනකොටම නැත්නම් කාරණාවක් එළියට එනකොටම නුරුස්නාගතයක් එළියට එනකොටම Taman ගැන විවේචනයක් එළියට එනකොටම මෙතන සතිය තියෙනවා කියන මිහිර සාත ලක්ෂණය එහෙම නැත්නම් ප්‍රීතිය කියලා පාවිච්චි කරනවා ඒක පාවිච්චි කරන්න දන්නවනම් ඒ යෝගාවචරයට වෙලාවක එවැනි කනගාටුවක් එනවත් එක්කම නෑ දුක් වේදනාවක් එනවත් එක්කම මෙතෙක් ආපු දෘෂ්ණා ගතිය වෙනුවට මිහිරි ඒ පුංචි hinaක් යන පටන් ගන්නවා. මේ හැම එකකම මම ක්ෂණේ උපය ගන්න හැටි දන්නවා. එතකොට එයාගේ අර හරියට හරි පැත්තට දාගන්න දන්න කෙනාට ඒ වගේ වේදනාවක් තියේදී සතිය විතරක් නෙමෙයි පස්සේ සමාධිය උනත් තියෙන්න පුළුවන්. ඊටාම දරුණු වේදනාවක් මත. ඒ මොකද මේ සාමාන්‍ය ලෝකේ මානසික රෝගයක් තියෙනවා. සෑඩිස්ටික් කියලා එහෙම නැත්නම් මෙසචිස්ට් කියලා වේදනාවම තමයි එයාගේ ආහාරය වෙන්නේ. ඒක තමන්ට වද දීගෙන සතුට වෙනවා. නැත්නම් කාට හරි දුකක් දීලා සතුට වෙන එක මානසික අසහනයක් ජීවිත වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. යාට මේ අත කපාගෙන ලේනවා දිහා බල බල ඉන්න ඕනේ ජීවත් වෙන්න. ඔය සමාජලාට කියනවා භූත දෝෂයක් තියෙනවා. භූතය වෙච්චාම උට ලේ දකින්න. ඉතින් අතපය හැප්පිලා හරි ලේ. ඒක දිව හැප්පිලා හරි ලේ. ආවට පස්සේ භූතය යනවා. ඉතින් ඒ නිසා ඒව වුණත් මැරෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ ගන්න දැනේ සත්‍ය වඩතරේ කරන්න අඛණ්ඩ බව ගන්න. පුළුවන් ප්‍රමාණය මේ බැරිව කරන්න යන්න එපා. පුළු පුළුවන් ප්‍රදේශ ගන්න මේ හැම දෙයකම ප්‍රමෝද වෙන්න කාරණාවක් සාත ලක්ෂණෙ පිටවන්න කාරණාවක් තියෙනවා. ආනේක දන්නවනම් අපි ඉස්සරහින් කියන්නේ භාවනාවත් සමාධියවත් වෙන මොකක්වත් වෙයි සතිය. එසම මේ ලියු ලියු හතරෙම ඒ සතියේට අනදර කරපු නිසා නිසිතන නොදින්න නිසා ප්‍රශ්නයක් තියෙන නිසා මේ හතර දිනාගෙන් මම සාදරෙන් ඉල්ලනවා හැම වෙලාවෙම මේවා මයින්කොට දකින්නකොට බලනකොට සති කණ්ණාඩිය හරහා බලන්න සති මිමෙන් මනින්නේ කියන ගරුතර ස්වාමීන් වහන්සේ නවසීමක භාවනාව සම්බන්ධව අහන ප්‍රශ්න නිසා සභාවට සේක්වා ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම නවක යෝගී යම් තැනකදී නවසීවතක භාවනාවේ යෙදී සිටන විට බිම වැතිරී මැරිච්ච මලක දක්ෂේ මෙනෙහි කරමින් එදෙස බලා සිටියෙමි. එසේර බලන විට ඒදී මට අහස් කුස පෙරවරක් නැතුව දක්නට ලැබුණා. පසුවම අහසම මගේ ඇස්වලට ආසන්නව කලවර පාටින් දක්නට ලැබුණා. නැවත දෙනෙත් පියාගෙන නැවත නවසීවතකයේ වඩන විට එහිදී මගේ ශරීරයේ ප්‍රලෝතුලට ඇදගෙන යන්නාසේ දැනුණා. ඒදී මට බියක් දැනුණා නමුත් නැවත සමතහනට පිවිසියා. ඒ අර්ථය කුමක්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් ඉතා කරනවලින් ඉල්ලා සිටිනවා. මේක නවසිවිතික භාවනාවේදී සඳහන් කරලා තියෙනවා. නවසිවිතය කියලා සමානලාට අපි සෝංකොතේ දැකලා තියෙන ප්‍රකෘති මිනිහක් තියා බලනවා. එහෙම නැත්නම් ඒකේ ෆොටෝ එකක් අරගන්නවා. එහෙම නැත්නම් මිනිහක් කපන දිහා බලන නැත්නම් ඒක පිළිබඳව චිත්ත රූපයක භාවනා කරනවා. ඒ භාවනා කර කර ඉන්න කොටයි සාමාන්‍ය ආනපාන වගේ ප්‍රත්‍යක්ෂණේ කළ හැකි අරමුණක භාවනා කර ඉන්න කොටයි මේ රූප ධර්මයන්ගේ ගෙවි යාම සිදු වෙනකොට රූප සංඥා මත වෙන්න පටන් ගන්නවා. රූප සංඥා මත වුණාම ආනපානේ හෝ කය පදනම් කරන යන්නේ කරන්න නැවත කයට දාපුවාම ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. අත්දකින්න පුළුවන්. නමුත් නවසීවතිකයේ concept එකක්. ඒක නිකන් මේ නාම මාත්‍රයක් විතරයි. එතකොට මම දැන් ඉන්නේ බය වේ යුතු එකද, හීනෙකද, සත්‍යයකද කියලා රූප සංඥාවෙන් අල්ලන්නත් බෑ, Tamange අරමුණෙන් අල්ලන්නත් බෑ. ඉතින් එතකොට සැලෙන මනසක් ඇති කරකට ඉන්ටින් දෙන්න බය වැඩි වෙනවා. ඒ නිසා නවසීවතික භාවනා කරන කෙනාට මතක් කරලා තියෙනවා මේ පන්සලේ ඉන්න තව කාටරි හාමුදුර කෙනෙකුට කියලා තියන්නේ කියලා. මම මිනිම සෝම් කොටට යනවා නැත්නම් තෝනේ භාවනාවක් කරනවායි කියලා. මොකද එයාට මේ වගේ විකාර දර්ශන වලින් භාවනා කැඩෙන්න පුළුවන් පෞරුෂත්වයේ ශක්තිමත් නැති කෙනෙක් නම් ඉතින් භූත දෝෂ එනවා මේ මේ යකා වැහෙනවා පිස්සු වැටෙනවා කියනවා වෙන්න පුළුවන්. ඒකයි මේ ආනාපාන සති භාවනා සහ කායන පස්සනාවේ තියෙන වටිනාකම. මහසිසයඩෝ ස්වාමීන් වහන්සේ වෙනමම බණක් කියලා තියෙනවා. ඒ පිට හිත පිට අනේක දෙකේම වෙනවා. මේකේ වුණාට පස්සේ ආය ආනාපානට ගත්ත ගමන් Taman ගෙදර ගියා වගේ විශ්වාසයක් ඇති වෙනවා. දැන් නවසියෝති කියන අඳුරන දීපකක් ඒකට ගියාර කියලා ගෙදර ගියා හැකියමේ ඉන්නේ නැහැ. අරසා වෙන්නේ නැහැ. උරගාන්න බෑ. මොකද ඒක මේ සංකල්පයක් විතරක් නිසා. ඒ නිසා මේ හැම මේ විපස්සනාට ගන්න ප්‍රත්‍යක්ෂණය කළා කිය අරමුණ නිකන් බොළඳ වගේ මොන්ටිසෝරි වගේ පෙනුනට ඒකේ තියෙන වටිනාකම තමයි භානා යම් යම් වෙලාවට මේ වගේ රූප සංඥා ඒවා ශබ්ද ගන්ධ රස ස්පර්ශ මොනවා හරි වෙන්න පුළුවන් මනසට මේ හිතලුවක් විදිහට එනකොට සැකනම් බයනම් තමන්ට ආනපානට හිත දාන්න ඉන්නේ ඉරියවට හිත දාපු ගමන් උරගාල බලන්න පුළුවන් මම දැන් මෙතන ඉන්නවා නව නවසීයතිකේ සංකල්පයක් නිසා හිතට දාපු අදහසක් නිසා ඒ කියන උරගා බැලීමේ ප්‍රත්‍යක්ෂණය කළ හැකි වෙරිෆයි කරන්න පුළුවන් ගැතිය නැති නිසා විශේෂයෙන්ම දුර්වල මනසක් ඇති කෙනෙකුට ඒක මේ අදහසහනයක් බයක් සැකයක් සංකාවක් ඇති කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා හොඳට ප්‍රත්‍යක්ෂණය කළා කි ආරමුණක පටන් අරගන්න එක රසවත් නොවෙන්න පුළුවන්. හැබැයි අරසාව අතින් වැඩි. ඉතින් ඒක නිසා මේක වෙන්න පුළුවන් දෙයක්. මේක මේක විතරක් නෙමෙයි කොයි භාවනාව කරත් හොඳට භාවනාවට හිත ගියාට පස්සේ මේ රූප සංඥාවකේ බලපෑමක් එනවා. අන්නේ වෙලාවේ සද්ධාව තියෙන්න සීලේ තියෙන්න ඕනේ, සතිය තියෙන්න ඕනේ. ඒ තුනෙන් තමයි අපි අර මඩේ හිටපු ඉන්නක් වගේ හිත වැනෙන වෙලාවේදී අල්ලා ගන්න පාවිච්චි කරන්නේ. ඒක නිසා එවැනි කෙනෙකුට concept එකක් මත නැත්නම් සංකල්පයක් මත භාවනා කරනකොට ඒ මඩේ වැනෙන ඉන්නක් වගේ එකක් තමයි ඒකත්. ඒකත් අරසාවක් නැති වෙනවා. ඒ නිසා මේක වෙන්න පුළුවන් දෙයක්. ඔබවහන්සේගේ උපදෙස් පරිදි පරයන්හ සක්මන් භාවනාව කරගෙන යනයි තියෙන්නේ. කෙලෙස් ඇතිවීම නැතිවීම පිළිබඳ විමර්ශනයක් වීමට ලද උපදෙස් අනුව දේශය ආවේගය කෙලෙසක් බව දන් අනුමන ලදී දේශයට දේශ නොකර සිටීමට උපදෙස් ලදිමි. ඒ අනුව තා අසීර්වෙන් ද්වේෂය ඇතිවන හේතු දැනගතිමි. සෑම විටම ද්වේෂය ඇතිවන්නේ මා ඉදිරිපත් කරන මතයට විරුද්ධ වන විට බව හඳුනාගතිමි. ඒ අනුව මත ඉදිරිපත් කිරීම වෙනුවට අන්මත සඳහා ඉදදී නිශ්ශබ්ද වීම වලින් ඉතා හොඳින් ප්‍රේෂේ පාලනය කර ගැනීමට හැකියි. ඒ සඳහා සූත්‍ර දේශනාද උපකාර කරගතිමි. දැනට භාවනාව ඉතා හොඳින් සිදු කරගෙන ගත හැකි අතර පංච ඉන්ද්‍රිය ධර්ම පංච බලවන ආකාරය පසක් කර ගැනීමට හැකි බවත් සතුටින් දැනීමට කැමැතියි. අපතුලේ මහත් අනුකම්පාවෙන් සිදු කරන මේ ශාසනික ක්‍රියා කවුරුත් සිදු කර ගැනීමට උපවාසයට නිදුක් නිරෝගී භාවයක් උපකාරවල සසරේ හමු වන හමු සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරපෙරුවන් සරණයි. මේ කෙනා අල්ලන ගන්න පුළුවන් නම් මට ආසයි ද්වේෂයක් ඇති කරගෙන නෑ උඹට දැන් දමනලා බලන්න. ඒකමයි මම උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ. කවුරු හරි එහෙම කිව්වනම් කොහොම හරි කුප්පන. අවුස්සන එකමයි මගේ වැඩේ. මට හරි ආසයි. එහෙම වලියට බර කට්ටියක්. ඒ කියන්නේ මේ හටම් කරන අයත් එක්ක තරණද කැමැතිත් එක්ක මම හරි කැමැති. හැබැයි ඒගොල්ලෝ උරතල් කරන්න මම යන්නේ නැහැ. තරහ එන්නේ නැහැ කියනවනම් හොරලියුමක් කියලා හරි තරහ ගන්නවා. යාරේ මේ මම නිසරණට යන දවසේ ගියේ ওই වීරකෝම මහත්තයයි මෙහි ඇවිල්ලා ගියේ. සුබතරමට ඇවිල්ලා ගියේ. මම හිතන්නේ 88 නොවැම්බර් 23. යනකොට මගදී කියනවා මේ මහත්තයා මේ වීරකෝම මහත්තයා ඒ දවස්වල BPS එකේ මේ පොත් විකුණනවා. ඉතින් මේ මහත්ය ළඟට කෙනෙක් ඇවිල්ලි වරලා මේ එයා ප්‍රසිද්ධ කරනවලු මට කවදාවත් තරහ යන්නේ නැහැ කියලා. ඉතින් මේ මිනිස්සු කළු මම මේ බිස්නස් එක කරන්නේ. ඉතින් තරහ නැත මහත්ය යන්න පොත්තක් නනම් ගන්න. ඉතින් මෙයා දිගට දිගට කියනවලු මේ මට තරහ යන්නේ නැහැ කියලා. ඊට පස්සේ මොකක්ද ඒවා කියලා උත්තරම කීන්ති ගස්වලා තිනවා. ඊට පස්සේ බැනලා තමුසේ දැන ගන්නවා ආර්යයන් වහන්සේ කෙනෙකුට උපාද කෙරුවේ සෙල්ලමක් නෙවෙයි තමුසේ කෙරුවේ කියලා හොන්දටම කීන්ති කියලා ගියාලු. දැන්සේ ගිහිල්ලා දීර්ඝ මහත් එක්කන ගොඩ කාලයක් ගියාට පස්සෙලු මට තේරෙන මිනිහ ඇත්තටම අනාගාමී කෙනෙක්. මොකද ගිහිල්ලා ආවේ නැතිලු ආයේ. මීටිකල යනකොට මේ තර්ස් ස්ටේට් එක හරියදී කෑගල්ලේදී කියපු පච කතාව. මේ මීටිකල ඉස්ලාමයේ යන දාසිත ඕනම කෙනෙක් හරි ආසයි මට කියන්න මට තරහ එන්නේ මට කාම එන්නේ මට නිදිමත එන්නේ කියලා. ඒගොල්ල ආශ්‍රය කරන්න හැමති ඔය මේ මේ හටනක් කරලා නේ දිල්ල තියෙන්නේ. මගේ එකම දේ තමයි ඒගොල්ලෝ කෙලසෙන එක ආයතන. කුප්පණ එක. කුප්පණ එක. අවසන එක. එනිසා හැම කෙනෙක්ගේම ගතියක් තියෙනවා මාවත් අවසන. මොකද මගේ එහෙම කර්ම ශක්තියක් තියෙනවා. මම මොන જાති කෙරුවත් කවුරුත් මයිලකට අවිලෙවලා පුරුදු විදියට හැසිරෙනවා. ඒ නිසා මම උදේ ඉඳලා හැන්ද වෙනකම් මගේ මුළු ජීවිතේම අමාරිසයි වගේ. විනෝද සමයක ගත කරා. හැම වෙලාවෙම විනෝද සමයේ තියෙනවා. මයික් එක ගන්න කතා කරන්න ඕනේ. ඇන්නේ පිටිපස්සට ඇන්නේ. නර්සර්සේ මේ අර ඉස්සලා සාකච්ඡා කරපු ප්‍රශ්නෙට අදාළ මම මට පොඩි ප්‍රශ්නයක් මතුණා ඒකයි. දැන් සවදාස ඒ භාවනා යෝගිය බයටපත් වුණාම ඒක ප්‍රතිකර්මයක් වශයෙන් ඒ අවස්ථාවේ බුදුගුණ මතක් කිරීමක් වගේ දෙයක් කරොත් යාට ඒක සාහනකින් නැත්තේ අර ඒක මේ ආනාපාන සතියට ආභව වෙනවා වගේ තත්යකටපත් වෙන්න බැරිද බුදුගුණ වගේ ශ්‍රද්ධාව ඇති වෙන මොනවාරි කරන්න ඕනේ සීලය ආවර්තනය කරන්න ඕනේ එහෙම නැත්නම් සතිය ආවර්තනය කරනවා ওই තුන තමයි අපි පාරේ යනකොට මේ අත්ත විදී පයිබුරුලෙන් තබාවරෙන් කියලා වගේ සේවල තියෙන තැනක ලෙස්සන තැනක ඇවිදිනා වගේ අපි ශ්‍රද්ධාව අරගෙන යනවා හැම වෙලාවෙම පුළු පුළුවන් වෙලාවේදී අපි සත්‍ය අවබෝධ කරනකන් වැටෙනවට හැරමිටියට. ඊට සීලය ආවර්ජනය කරනවා. ඔය බය ආවට සීලය කැඩෙන්නේ නැහැ. මං සීලෙ මයි ළඟ තියෙනවානේ. ඒකට සතිය දාලා බලනවා බුද්ධ හනුස්සතියට. ඒතර අර සද්ධාවත් වැඩි වෙනවා. බුද්ධ ඥානාචි ගැන මේ වයින්කොට බය නැති වෙනවා. නමුත් ඊට වැඩිය විශේෂයක් කරලා නැත්නම් මේ ප්‍රායෝගික සරල දේ තමයි තමන්ගේ කය ආරෝහණය. ඒකට තමයි සර්වඥාසු මේ කය දීලා තියෙන්නේ වාංගුවට ගන්න මොනම අනිශ්චිතතාවයක් මොන දෙයක් ආවත් කායගත සත්‍යය තියෙනවා නම් ඒක අපි අන යන තැන යනවා. ඕනේ භාවනාවක් කරනකොට ඉතින් ඒ නිසා සතිපත්තහනේදී කියනවා කය ඒ වගේ බයක් ඇති වෙන වෙලාවේදී බය නැතිකරන්න ආඩයටත් ගන්නවා අඩේටත් ගන්නවා අරමුණටත් ගන්නේ තත්කාරයි. සමයමයි අරමුණු කරලා භාවනාත් කරන්නේ. බුද්ධානුස්සතිය හෝ මේ නවසීවතිකේ නෙවෙයි. බයක් ඇති වෙච්ච පස්සේ ඇත කරලා කය දිහා බලන්න. එතකොට තමයි දන්නව නෑ වැඩි පුට පුට ගිහිල්ලා නෑ මේ කය තියෙනවනේ. පිටරමල්ල තියෙනවනේ අඩු පැඩිලා නෑනේ මැරිලා නෑනේ කියලා පේනවා. ඒ නිසා සතිපට්ඨානදී කය දෙවිදියකට පාවිච්චි කරන එකක් අරමුණට පාවිච්චි කරනවා අනිත් එක අරමුණ භාවනා කරන යනකොට එන සක සංකා අනිශ්චිතතාවයනකොට කයම ආඩයකට අඩේකට පාවිච්චි කරනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආස්වාස ප්‍රස්වාස තුළ සිත ඒකාග්‍රගත වෙමින් පෞද්ගලික මානසික එක්වරම මේක අවුරුදු 30කට පෙර වැදගත් නුවණ දර්ශන එනම් යම් තැනක තිබූ මේසපොතු ටෙලිෆෝන් කණු ආදී දර්ශන සිතට පැමිණි. වරක අවුරුදු 3ක පමණ කාලයේදී මාදතු ස්ථානයක් හා ක්‍රීඩා කළ ස්ථානයක් දර්ශනයට පැමිණි. මෙලෙස මාගේ සිත ආපසු ගමන් කරන්නාක් මෙන් සමාධිගත වූ අවස්ථාවලදී මුළු විනාඩි කිහිපේ දැනේ. ඒ මට බාධාවක් ලෙස දැනෙන නිසා මේ ඉවත් කරගන්නේ කෙසේද? මේකට ඉතින් ආදී රසවත් පැතිකඩ කීපයක් තියෙනවා. අපේ හිතට අරමුණු රස දීම තමයි කාමී කියලා කියන්නේ. ඒකට කාම ගුණ කියලා කියනවා. අපි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මාරු කරන එක දවස පුරාම කරන්නේ. ඇඳ පුටු කොට මෙට්ට මාරු කරනවා, දර්ශන මාරු කරනවා, ගන්ධ රස පහස මාරු කරනවා. ඉතින් මේක කෙලවරක් කරන්න බැරි එකක්. ඒක ඇහිදල් කුඩේකට වතුර පුරනවා වගේ වැඩක් කියලා කරුවත් නැන්සේ පෙන්නනවා. ඊට පස්සේ අපි ඒ සියලුම කාම ගුණයන් වෙනුවට ආස්වාද ප්‍රසවාසයේ ඉස්සරහින් තියනවා කියලා කියන්නේ අර මුළු කන්දක් කාමගුණේ වාංගු කරන්න ආනාපානේ අඩේට ගන්න. හරි අමාරු. ඒකට අර පුරුද්දට රූප සද්ද කාන්තරවල දුවනවා. ඊට පස්සේ අපි හිතමු යම් වෙලාවක ඒක විශාල විශ්වකර්ම වැඩක් ආශ්චර්යයක් ආනාපානේ හිතේ හිටියයි කියලා. ඒතර මුළු ලෝකයක් කාමගුණ නැති වෙනවා. එච්චර වෙන්න මොනම කුසලයක්වත් ඕනේ නැහැ. එහෙම නැත්නම් මේකේ කිරන්න බයින්න බැරි අකුසල ගොඩක් තියෙනවා. කක්ක අසුචි ආනාපාන එක චිත්තක්ෂණයක් හිටන යාට කියත හැකි මේ මුළු ලෝකයක් කාමගුණ මේ ආනාපානේ වාංගු කරා ආනාපානට හෙට්ටු කරා ඊට පස්සේ හිතනද දැන් ආනාපානය සංසිතුණයි කියලා එතකොට අපේ ඉඳුරන්ට පිටින් එන සංඥා සියල්ලම නතර කරලා අපි දැන් මේක කරන්න බැරි දෙයක් ලෝකේ මොකද මේ සංඥා නැතුව මේ ඉඳුරන් එකක්වත් පවත්න්න බෑ. වට නිතරම රූප බලන්න ඕනේ, ශබ්ද අහන්න ඕනේ, ගඳ බලන්න. නිින්දදීවත් අපේ හිත ක්‍රියාව නැත කරන්නේ. දැන් අපි බුදුහාමරගේ උපක්‍රමය අරගෙන කාය රූපයක් කරගන්නවා. ආනපානය හරි, කාය හරි ඒකෙම හිත තැම්පත් කරලා. ඔක්කොටම හරියන නිසා නෙවෙයි මං කියන්නේ හරි ගිය කෙනෙකුට හිතන්නේ ඒකේ හිත හිටියා නම් දැන් ලෝකයක් කාමගුණයි කියලා රූපෙට ගත්තා. ඊට පස්සේ දැන් මේ රූපයත් ගෙවන් වෙනකොට බාහිර සංඥා ඇමිනෙන්නේ නැහැ. නමුත් ආයතන ඇරිලා. ඇහැ පිල්ලම් වලින් වහලා තිබුණට ඇහැ වැඩ. කණ්ඩ සද්ද ආවේ නැති වුණා හෝ ආවා හෝ කන නැත්තම් කනේ තියෙන සංවේදී භාවය වැඩ. නාසයේ දිව කය කය ආසස්වන්ත දුරණ අනිතංග වල වැඩ. හිතත් වැඩ. එතකොට මොකද කරන්නේ? මේ ආයතනේ පවත්තන්න ඕන නිසා පරණ තිබුණු මතකේ එළියට දාන්න ගන්න. ඔය තමයි හීන කියලා කියන්නේ. ඔය තමයි හීනෙන් බය වෙනවයි කියලා කියන්නේ සංඥා කියලා කියන්නේ. ඒව එන්න පටන් අරගත්තට පස්සේ තේරෙනවා පිටින් සංඥා එන්නේ නැත්තම් එයා ඇතුළත සංඥා පිටට දාන්න පටන් මේ සංඥා වලින් තමයි මම යා කවුද කියලා තේරෙන්නේ පිටින් එන සංඥා වලට වඩා. මේක ඔක්කොම අපි ළඟ පොදිය මල්ල එකතු වෙලා තියෙන මේ ටික තමයි අපි ආත්මෙන් ආත්මෙට ගෙනියන පොදිය. දැන් අර පිටින් එන සංඥා නැතුනොත් මේ පොදිය ලියෙන්න ගන්න. ඒ ඔක්කොම තියෙන පොඩි සංඥා වර්ගයක් තියෙනවා. ඒ වගේ කිසිම ළමා ලෝකේ කියලා වෙන මොනක්වත් නැහැ. වර්ණ රූපයක් හිතේ තියෙන. ලයිට් කණුවක් මේ පුටුවක් ටෙලිෆෝන් එකක පොඩි වර්ණ රූපයක් තියෙන. ඒක න කම්පියුටර් එකේ chip එකක් එළියට එනවා. ඉතින් ඒක ආපු හර පස්සේ දැන් ඇතුලෙන් එන එක නිසා හරියටම පුටුවකට වැඩිය මේක සජීවීව පේනවා. හරියටම ටෙලිෆෝන් කනකට වැඩිය මේක සජීවීව පේනවා. මොකද හිතින් හදාගත්ත දෙන්නේ. හිත ගිය දන ආදර රජ මාලිකාව තෑදී. ඉතින් ඒක නිසා කියනවා ඔය කන්නාඩි දාන්න ඉස්සෙල්ලා කසාද බැඳලා පස්සේ කන්නාඩි දැම්මට පස්සේ දික්ක සාද වෙනවා. දැන් හොඳට පේනවනේ කන්නාඩි දැම්මට පස්සේ. ඕන් එතකොට බැඳලා තියෙන යකා. ඒ වගේ තමයි මේ ඇතුලෙන් පේන රූප පුතුම ඇදහිල්ලක් අපි කරනවා. නමුත් ඒ ඔක්කොම රූප නෙවෙයි රූප වෙනුවට ගත්ත සංඥා ටික. මේලක තමයි අපි ජීවත් වෙන්නේ. මුළු දවස පුරාම ජීවත් වෙන්නේ ওই හීනෙක. ඉතින් ඒ නිසා පේන්න පුළුවන් මේ ජීවිතේ අපි කිසිම දවසක රූපයත් එක්ක ගනුදෙනු කරලත් නැහැ. අපි රූපේ හේවණල්ලක් එක තමයි මේ කතා කරලා තියෙන්නේ. රූපේ පිළිබඳ වර්ණ සත්‍තාණයක් එක්ක, සද්ද මාත්‍රයක් එක්ක, ගන්ධ රස පහවර්සින සටහන් ආකාර නැත්නම් ආකාර ලිංග නිමිති උද්දේශ. බුදුජානසේ සඳහන් කර තිනවා නාම ධර්මයක මේ පටික සම්පතයක් නම් කිරීමක් කරන්න පුළුවන්ද කියලා අහනවා යමකට ඒකට අදාළ නිමිත්තක් ලිංගයක් ආකාරයක් ಉದ್ದೇಶයක් නැතුව. අර වෙලා වෙන පුංචි රූපයකට අපි කියනවා තුන්වෙනි අවුරුද්දේ ළමයේගේ රූපේ. ටෙලිෆෝන් එක රූපේ. ලයිට් කනෝක රූපේ. දැන් රූපේ විතරයි දැක්කේ. ඒ සටහන් ආකාර ඔක්කොම හිතෙන් දාලා මේක ලයිට් කනවා කියලා නම දැම්මට එහෙම දෙයක් හිතෙත් නැහැ. ඒක ඒ වෙලාවේ ප්‍රොජෙක්ටර් එකේම ආපු රූපයක් වගේ. ඉතින් බුදුජානනාංශය සඳහන් කරනවා ආනන්ද හැමතුරුන්ගෙන් අහනවා ආනන්ද අපි නමක් දුන් දෙන්න ඒකට සටහන් ලිංග ආකාර නිමිති උද්දේශ හතරක් ඕනේ. යම් වෙලාවක ඒ සතහන් නැතුණා නම් ඒ ලිංගේ නැතුණා නම් ඒ ආකාර නැතුණා නම් උද්දේශ නැතුණා නම් ඒ වස්තු නැතුණා වගේ නේ අපිට පේන්නේ. අර දැකපු සතහන නැති වෙච්ච ගානේ ළමයා නැති වුණා. නමුත් ළමයෙක් ඉඳලත් නැහැ. ළමයෙක් පිළිබඳ වර්ණ සංටාණික හදාගත්ත හොල්මනක් තියෙන්නේ. ඒ රූප සංටාණය නැති වුණාට මේකත් නැති වෙන නිසා අපි මවවන ලෝකයක්, මැරෙන ලෝකයක් දෙකම මනෝවිකාර දෙකක් විතරයි. ඉතින් එචා මෙතෙන්ට යනකොට ශ්‍රද්ධාව නැති කෙනෙක් හිතන්නේ මෙතෙන් යනකොට සීලෙන් තිබුණ නැත්නම් මොකද වෙන්නේ කියලා හිතන්නේ. මෙතෙන් යනකොට සතිය තිබුණ නැත්නම් මොකද වෙන්නේ කියන්නේ? පිස්සු ඩබල්. හොඳ පිස්සු හොඳ එකේ ඉන්න පටන් ගන්න. මේකයි භාවනා කරලා පිස්සු වැටෙනවා කියලා කියන්නේ ඔන්න ඔකට තමයි. ඉතින් බලනකොට තියෙන භාවනා කළ පිස්සුන්ට වැඩිය මේ පිස්සෝ භාවනා කරන එක තමයි කාලා ඉන්න බැරි වැඩි. හැම පිස්සෙකුටම නිකන් ඉන්න බෑ ගෙවල් වලින් ඉන්න බැරුවට එනවා භාවනා මධ්‍යස්ථානවලට. දැන් හොඳට වහලවලේ මහදලා තියෙනවා. ගෙවල් හිටවා කචල්. ඉතින් ඇවිල්ලා ඉතී මනෝ විකාර කල්පනා කරගෙන ඉන්නවා. මේ මේක නිසා මෙතනින් එහාට කවදාකවත් එහෙම කෙනෙකුට යන්න බෑ. ඒගොල්ලෝ ඊට පස්සේ සෙත් කවි කියන්න පටන් ගන්නවා, පිරිස් කියන්න පටන් ගන්නවා, සාන්ති කර්ම කරන්න පටන් ගන්නවා, নানা ආකාර දේවල් පටන් ගන්නවා. මොකද මේ ලෝකයේ කියන එක මායාවක් බව දන්නේ වෙනස් වෙන සුළු දෙයක් බව දන්නේ සබබ්බ බුලබ් බව දන්නේ මිරිඟුවක් බව දන්නේ ඉතින් ඒක පොඩ පොඩ වයර් මාරු වෙච්ච ගමන් අන්න බලා ගන්න පුළුවන් මනුස්සයා කවුද කියලා. ඉතින් කියන නිසා භාවනා කරන්න යන්න ඉස්සෙල්ලා සද්ධාව පිහිටව ගන්න. ඔක්කොට මේ ගුණ හැම කෙනා ගාව නැහැනේ. සීලය මෙනෙහි කරගන්න. ඒ වගේම සතිය නඩත්තු කරන්න අපි මේ දක්කයි කියන ලෝකය උතු සටහනක ලිංගක නිමිත්තක ආකාරයක හොල්මනක් විතරයි. කිසිම රූපයක් මේ ලෝකේ තියෙනවා බලන්න පුළුවන් දේවල් නෙවෙයි ඒවා බලන්න පුළුවන් දේවල් බවට පත් වෙන්නේ කර්මජ හේතු, චිත්තජ හේතු, උතුජ හේතු සහ ආහාරජ හේතු නිසා. රූපේට රූපයක් වශයෙන් පෙනී සිටීමේ හැකියාවක් නැහැ. ඒක මේ දැන් තමයි විද්‍යාව පෙන්වගෙන තියෙන්නේ. ඕ ශක්ති ශක්තිය වලට පුළුවන් රූප වෙන්න පුළුවන් ශබ්ද වෙන්න පුළුවන් ගඳ වෙන්න පුළුවන් රස වෙන්න පුළුවන් පහස වෙන්න පුළුවන් මොකද ශක්තියක් කවදාකවත් තටහනක් ආකාරයක් ගුරුත්වාකර්ෂණයක් මොකක්වත් නැතිව ඒ තුලින් තමයි මේ රූපය හැදෙන්නේ. ඒ දැන් ඔය හෙලෝග්‍රැෆික් රූපය හදලා පෙන්නන්නේ. මයික්‍රොස්කෝප් මයික් දෙකෙන් දෙපැත්තට ශබ්ද දෙක දුන්නාට පස්සේ ඒකේ ප්‍රථම ධානයේ සංඥාව මියුසික් එකකින් ආරම්භ ඊට පස්සේ පෙන්වන ද්විතිය ධානයට යනකොට මෙන්න මේ විදිහට එන්නේ කියලා මේ ශබ්දෙන් ආරම්භ ඒ ඔක්කොම මනස අඳුරගන්න සටහන් සංඥාකරණයක් විතරයි තියෙන්නේ. ඉතින් ඒක භාවනාදී හොල්ලලා ආයශරයක් ලෝකෙට ගෙනත් දාලා ආය හොල්ලලා තියෙන ඔබ ඉන්න මේ ලෝකෙත් ඔය හොල්මනක්ම තමයි. අතෙන් ගියාට පස්සෙත් හොල්මනක්ම තමයි. ඉතින් කුමන නැටුම් කෙලි කවට සිනාදා. මේ ඇත්ත කියන ලෝකෙත් ඔය වගේම හොල්මනක් තියෙනවා. සංඥාව නැති සංඥාට ගියාට පස්සේ ওই දෙකම දැකපු කෙනෙකුට මේ ලෝකයේත් එක්ක වැඩි ඇලුම් ගැටුම් නැතුව, අච්චරම ඇලුම් ගැටුම් නැතුව ජීවත් වුණා. හැබැයි ජොලියේ ඉන්න පුළුවන් අමාරුයි සයියෝ. ජර්ණ හරිය හොල්මන්නේ තියෙන මේකේ. ඔක්කොම ජෝ කරලා. එක්කෙනෙකුටවත් නෑ ඒව කොන්දක්වත් එහෙම එක්කෙනෙකුටවත් න්‍යාය පත්‍රිකුත් නෑ. එක්කෙනෙකුටවත් ඕන දෙයක් කරන්නත් බෑ. කේරණ දේවල් වගේක් තියෙනවා. ඉතින් මේව අල්ලගෙන අපි එක එකනට හේතු කර කර රණ්ඩු කරගෙන ඉන්න වෙනුවට මේක නිකන් රැයක දකපු හීනයක් වගේ නැත්තම් ටෙලි ඩ්‍රාමා එකක් වගේ බලන ඉන්නවනම් ඔච්චරම ආතතිගත වෙන්න දෙයක් නැහැ. ඔච්චරම මේ අසහනශීලී වෙන දෙයක් නෑ නිකන් සාමාන්‍යයෙන් උසුළු විසුළු දර්ශනයක් වගේ තමයි ලෝකෙ දිහා පේන්නේ. නමුත් ඒක අර ක්‍රමිකව බැස්සොත් රූපේ කරපණකට සාපේක්ෂව මේ පිළිබඳව කියවිච්ච විස්තර ටික විශේෂයෙන්ම ඒ සංඥාවේ මායාකාරී කොටස ථේරවාදී පොතෙන් කොහෙන් හරි මැකිලා ගිහින්. ඒක මහායාන පොත් සමහරයෝගේ මේට වැඩිය සඳහන් වෙලා තියෙනවා ප්‍රපංචකරණය එහෙම නැත්නම් මේ මායා දර්ශන පැත්තෙන් අපිට වැඩිය පොඩ්ඩක් 100%ක්ම කියන්න බෑ පොඩ්ඩක් වැඩිපුර ගතිය තියෙන නිසා මේ පැති මේ පැති වල කට්ටිය මේ හුනියන් හොල්මන් ගැනත් හටියට කතා කරනවා. මේව ගැනත් වැඩිපුර ලියවිලා තියෙනවා අපේ පොතේ තේරවාද පොතේ රූප සහ වේදනා සම්බන්ධ වංචනික ධර්ම විස්තර වෙලා තියෙනවා. සංඥා සංස්කාර දෙකම ගා කඩුයි. හැබැයි ඉතින් මුළු පොතම කියනකොට තියෙනවා මේක තියෙන්න ඕනේ අපි කොතනකදී හරි අර්ථකථනයේදී අපි ළඟ හැලිච්ච පොදියක්. භාවනා කරනකොට ඒක තමාලාට හරි පාරේ ගියොත් හරි ගුරුවරයෙක් හම්බුනොත් අල්ලගන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද උදේ කාලේ ආනාපාන සති භාවනාවේ සිටියේදී හුස්ම ටිකෙන් ටික සංසිඳීමේ කරතු කරති උඩට ගන්න හුස්ම පහළට හෙළන හුස්මත් ගැන පමණක් සිහිය පිළිදියා. ඒ වෙලාවේ මේ උඩට ගන්න හුස්ම පටන් ගන්නා විට සිතත් ඒ අනුවම පහත් පහළ වී ඒ ගැන මනාකොට දැනගැනීමේ හුස්ම අවතින බවක් නැති වී යන විට ඒ සිත නැති වී යන බව පහළට හෙළන හුස්ම ආරම්භ වන විට ඒ පිළිමව දැනගන්නා සිත පහළ වී ප්‍රවති හුස්ම නැති වී යන විට සිතත් නැති වී යන බව හොඳ සිහියෙන් දැනගත්තා. ඒ වෙලාවේ මට කල්පනා වුණා සිත යනු නාමයේ මුසුන යන රූපේ රූපකයක් නේද කියන්නේ. මේ සිදුවන්නේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීමත් නැතිවීමත් කියලා පහදා දෙන්න. මේක ඇත්තටම ওই තියෙන තේරවාදී තියෙන පටලවිල්ල මේ වගේ රචනයක් ලියනකොට කොහොමඩක්වත් අහු වෙනවා. ඒ ආස්වාසේ පටන් ගන්න තැනත් ප්‍රස්වාසේ පටන් ගන්න තැනත් ශක්තියක් නාම රූපයක් බාටපත් වෙනවා. තාමයකට නමස් දෙන්න බෑ අඳුරගන්නේ නැහැ ස්පර්ශ කරලා නැහැ. ඒ මතුවෙන දේට ඇති වෙන වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර පහට නාම ධර්ම කියලා කියනවා. ඉතින් ඒක ඇතුළට පස්සේ කියනවා දැන් නම් මේ යන්නේ නම් ආස්වාසය කියලා ඔන්න ටිකක් කියලා යනකොට අපි ඒකට නමක් දානවා. ඊට ඉස්සෙල්ල කොටසේදී මොකද්ද වෙනවා ඒකට තාම නමක් දාන්න බෑ. ඊට පස්සේ ප්‍රස්වාසයට හැදීගෙන එනකොට ඒක තනකදී නාමකරණය කරනවා ළමයි කිව්වොත් කමක් නම් දෙන්නේ නැහැ නේ. ඉබදිර ටික කාලයක් ගියට පස්සේ ළමයි ළමයි නමක් දෙන්නේ. අපේ අම්මට කොල්ලෙක් හම්බෙලා තියෙනවා ඌ දවස් 7ක් ඇතුළත ඉස්ලා මැරිලා. ඌට නමන්නේ නැහැ. අපි පවුලේ 11 දෙනෙක් ඉන්නවනට අපි දන්නේ 10යි. මොකද අරු ඉපදිච්ච ගමන් මැරිලා තියෙනවා මට වැඩි අයියා කෙනෙක්. ඉතින් නම් කරන්නේ ඉස්ලා හම්බෙච්ච නිසා මේක හම්බුණා කියලා ගානක් නැහැ. ඒක නම් කරලා නැහැ. නම් කරා නම් තමයි මැරෙලා බබා ලොකු. ඒ වගේ තමයි ආස්වාසේ පටන් ගන්න ස්වරූපයත් ප්‍රස්වාසේ පටන් ගන්න ස්වරූපයත් පිම්බීම් පටන් ගන්න ස්වරූපයත් හැකිලින් පටන් ස්වරූප ඔක්කොම එකයි. යම් මට්ටමකට මේක හැඩවැඩල වීගෙන අතුවිති වීදගෙන එනකොට තමයි මේකට ආස්වාසි කියලා නම දාන්නේ. ලිංග, නිමිති, ආකාර, නිදේශ, උද්දේශ දාන්නේ. ප්‍රසවාසයටත් එහෙමයි. ඊට පස්සේ ඒක ඉවර වෙනකොට ආයතර ශක්ති පාඩපත්තලා ඉවර වෙනවා. ඒ පටන් ගන්න මූලික කලල අවධියට ප්‍රාග් අවධියට ਸਰවත්‍යසේ නාම රූප කියන වචනේ පාවිච්චි කරනවා. ඒක තමයි මේරුවට පස්සේ සලායතන වශයෙන් බෙදලා කියලා මේක ආස්වාස මේක ප්‍රස්වාස මේක රූප මේක ගන්ධ රස කියලා විදිලා විදිලා යන්නේ. නමුත් ඒ කොටස සාමාන්‍ය පුතත්ජනෙකුට අල්ලන්න බැරි තරම් සියුම් නිසා බුදුචානන්සේ දැකලා සර්වඥතාඥාණයෙන් දැකලා අපිට මූල ධර්මයේ කියලා දෙනවා ආස්වාදයේ පටන් ගන්න තැන ආස්වාදයේ වගේ හොල්මනක් තියෙනවා නම දෙන්න බෑ. ප්‍රසවාසයේ පටන් ගන්න තැන හොල්මනක් තියෙනවා නම දෙන්න බෑ. පුළුවන් නම් සතිය ගෙනියන්න කියනවා මේ නාමකරණයක් වෙන්නේ ඉස්සර වෙලා කොහෙන්ද ආනපනෙ පටන් ගන්න. කොහොමද? ඒකේ මූල ස්වභාවය. ප්‍රාග් අවතිය. කලල අවස්ථාව. එතෙන් යනකොට හැමදේම හොල්මන් තමයි. හැමදේම গুপ্তයි. නමක් දීලා නැහැ. ඒ හරියට යන්නකොට සහලවන ඇඟ. හීන් දාඩි දානවා. හිරි ගැට පිපෙනවා. වෙන වැල වෙනවා, නල වෙනවා. දරා ගන්න බෑ. මොකද මේ නමක් දී ගන්න බෑ. සංඥා කරන්න බෑ. සංස්කරණය කරන්න බෑ. විඳීමක් එන්න ඕන්න මෙන්න අන්න එතෙන්ද හිත ගෙනිච්ච කෙනාට තේරෙනවා ද්‍රව්‍යයෙන් අද්‍රව්‍ය සහ අද්‍රව්‍යයෙන් ද්‍රව්‍ය ලැබීම කියන මේ හොල්මන එහෙම නැත්නම් මේ නිව්ටෝනියන් ෆිසික්ස් වල ඉඳලා අයින්ස්ටයින් ෆිසික්ස් වලට එනකොට භෞතික විද්‍යාව ඇති වෙච්ච දියුණුව වගේ ඒ ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යයක්ම වෙන්න පුළුවන් අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යයක් මාර්ග කරනවා නිව්ටන් කිව්වේ එමනේ දෙයනාංශ එක මවලා තියෙනවා අපි මේ විස්තර දරගන්න විතරයි අයින්ස්ටයින් කිව්වා දේව මැව්වයි කියලා දෙයක් නැත්නම් ශක්තියක් තියෙන ශක්තියෙන් තමයි දේවල් මැවෙන්නේ. ඒක තමන්ගේ හිතේ හැටියට තමයි කියන්නේ. සිංහලෙන් කියනවා නම් හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑය. මේක දකින්නවයි කියලා කියන එක ගොඩාක් කල් එකම දේ දිහා බලලා හොඳ සුතමේ ඥානයක් ඇතුව අපි ළඟ තියෙන හැම දැනුමම අභියෝග කරලා විප්ලවීය විදිහට විවෘත මනසකින් බැලුවොත් මේ ලියුම කියන්න හදන්නේ තේරුම් ගන්න පුළුවන් ආශ්වාසය ඇති වෙන්නේ ඉස්සල හොල්මනක් තියෙනවා. ප්‍රාග් අවධියක් තියෙන එකට ආශ්වාසය කියලා නම දෙන්න බෑ තාම. ප්‍රශ්වාසය හටගන්න ඉස්සල ප්‍රාග් අවධියක් තියෙනවා. කලල අවස්ථාවක් තියෙනවා. මූල ස්වභාවයක් තියෙන එකට තමයි ප්‍රශ්වාසය කියන්න බෑ. හැබැයි ඒක අද්දකිය හැක්කක්. අන්න ඉතින් පස්සේ තමයි ආශ්වාසිකේ නමටපත් වෙන්නේ ප්‍රශ්වාසිකේ නමවත් ඊට පස්සේ ආශ්වාසයේ ගිවිල යන තරක් තියෙනවා ඊට පස්සේ ඒකත් ආයෙත් ශක්ති බාටපත් වෙනකොට ඒ අතරමැද කැලේ තමයි හිත හොල්මන් කරන්නේ. ඒ නාමකරණයට එන්නේ ඉස්සලා සහ පස්සේ හිතට ප්‍රතිෂ්ඨාවක් ලබා ගන්න තරම් දෙයක් එතන නැහැ. ඉතින් අපිට පුළුවන් නම් සිද්ධියක මැද හරියේ තියෙන රාග, ద్వේෂ, මෝහ, ක්ලේශ, මදමාන වෙනුවට සිද්ධිය මුලයි අගයි දෙක දකින්න. ඒ දෙකේ කිසිම තැනක රාගයට රඳාපවතින්න බෑ, ద్వේෂයට රඳාපවතින්න බෑ, මෝහයට රඳාපවතින්න බෑ, මදමාන ඊර්ෂ්‍යාවට ඉන්න බෑ. නමුත් මමයට ඉන්න බෑ. මාන්න කරන්න බෑ. තෘෂ්ණා කරන්න බෑ. ඒ නිසා අපි ඒකට දන්න තෘෂ්ණා කරන්න පුළුවන් මැද කක්කටි කල්ලාන තමයි ජීවිතේකට ගහන්නේ. හැම සිද්ධියකම දෙපැත්තේ ඔය වගේ මදබාන ඊර්ෂ්‍යා නොරන්දන තණ්හාමාන චිති නොවදින කොන් දෙකක් තියෙනවා. ඒ කොන් දෙක නොදකින්න කටයුතු කරන එක තමයි තෘෂ්ණාව කියන්නේ. දන්න ගොරෝසු දේත් එක සෙල්ලම් කරන. මේ භාවනා කරලා කරලා කරලා අර දෙපැත්තට හිත සියුම් කරගෙන යනකොට තේරෙනවා එක හුස්මක නිවන තියෙනවා. එක ආස්වාසක එක ප්‍රසවාසක මොකද හැම එකක්ම බෙල් ෂේප් කර්ව් එකක් නැත්නම් එක ප්‍රස්ථාරයක් තියෙන්නේ මට්ටමකින් ඉහළට ප්‍රස්ථාරණයක් කරලා පස්සේ දැනෙනවා නම් වනම් ඔක්කොම තියෙනවා නමුත් හැම එකක්ම පටන් ගන්න ඊට වැඩිය මූල තත්ත්වයෙන් උපමාවට කියනවා නම් මෝදෙන් රැලක් නගිනකොට ඒ රැලේ තියෙන වතුරේ මෝද තියෙන වතුරේ දෙකේම තෙත ගතිය තියෙනවා රැලක් ඇති වෙලා රැල නැති වුණාට පස්සෙත් වතුර වතුරම තමයි අපි ඔරැල්ලට වඩදිය කියනවා, බාදිය කියනවා, සුනාමි කියනවා, වාරගම් කියනවා, අනම්මන නම් දැම්මට වතුරෙම විකෘතියක් විතරයි. අපිට මුක්කලාට මුහුද ළඟට ගියාට වතුර පේන්නේ රැළ තමයි පේන්නේ. මොකද ඒක සිද්ධි බහුලයි. ඒක ඒක ඩ්‍රැමැටික්. අපේ දන්නේ ගොරෝසු ටික විතරයි යම් වෙලාවක ඒක දිහා බල්ල බල්ල බල්ල චියුනි කරගෙන කරගෙන කරගෙන ගියොත් පේනවා ආශාසෙත් පටන් ගන්න ඉස්සෙල්ලා තරම් තියෙනවා. නමුත් ඒක ඒ මූල අවධියට නාම රූප කියන මිසක්කා ඒක නාම රූප දෙකේම කලල අවස්ථාවක් ගොරෝසු වුණාට පස්සේ නම් නාම රූප වශයෙන් බෙදෙනවා ඊට මුල් අවධියේදී ඔක්කොම හැඳි ගෑවිලා තියෙනවා ඒ හැඳි ගෑවෙන දන මම යත් හැඳි ගෑවිලාම යනවා ඉතින් කට්ටියට ඕන කරලා තියෙන්නේ මම තියාගෙන ධර්ම ඉගෙන ගන්න අම්බ වෙයි අම්බ වෙයි විතර හැඳි ගෑනකොට මමයත් හැඳි ගෑවිලා යනවා. ඉතින් පිටිත් නූල් කියනවා, බය වෙනවා, සෙත් කවි කියනවා, ආරස්ක යන්ත්‍ර දා ගන්නවා, ඉන්ෂුරන්ස් අර ගන්නවා, බැංකු ගිණුම් ඇති කර ගන්නවා, බබාලා හම්බ වෙනවා, නොඑක් වැඩ. ඒ මොකද මේ මමයා නිවන් දක්කන්න හදන්නේ කට්ටිය. හම්බ වෙයි. හම්බ වුණොත් කියන්නේ මටත් මාත් හරි ආසයෙන් බය යනවා නිවන් දක්වෝ මම එක් හොයා ගන්න පුළුවන් කියලා. සත්ත්ව උද්‍යානේ කූඩුවක් තියෙනවා දාන්න තැනක් රතෙක් නැතුව ඉන්නේ. එනිසා එතන හිත කියන කතාව එන්නේ ඉස්සල්ලා ඒක ඒක මනින කිරණ කෙලෙස් දුක් ගන්න පීඩා ගන්න මානසිකත්වයේ ගන්න අසහනෙ ගන්න මමයක් නැහැ. නමුත් ඒකට බය නිසා තමයි අපි මේ සංසාරේ මේ ලක්ෂර ජීවිත ගත කරන්න හදන්නේ අර මේ කෙලෙස් අල්ලන්නේ නැති මුද්දටම ප්‍රසිද්ධ දෙයක්. ඒකට අපි අකමැති ඒකට අපි බයයි. ඒකට අපි සැක කරනවා. එහෙම නැත්නම් නිවන නැතිකම නෙවෙයි තියෙන ප්‍රශ්නේ. නිවනට නොදකින් ඔබතන් කියාගෙන ජීවත් ඒක කියනවා මේ විමුක්තියට ඇති බය කිය. නැත්නම් විස්තර කළ තියෙන ක්‍රමයේ සමා මේ මොකද 100 100ක් ව්‍යා කරනකොට හරි කියන්න බෑ මට මේ ජීවනට ඇති වෙච්ච අදහස් ටිකක් මම පළ කරනවා. අවස්ථයි ගරු ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව කරන්නේ නෙමෙයි. ආස්වාස ප්‍රාසස් ප්‍රස්වාසයේ සියුම් වී පසු බලවත් සමාධියකටපත් වෙනවා. එය විපස්සනා සමාධියයි සිතමි. මෙම සමාධියක් සමාධියේ දිනකට පරයන්ක හතරක් වගුණ යෙදුනොත් රාත්‍රියට නිින්ද අවශ්‍ය නැති තත්වයකටපත් වේ. නිින්ද නොයාම ශරීර සෞඛ්‍යයට අහිතකර යන මතය නිසා තරමක දෙගිඩියාවකින් සිටින්නේ. නිින්ද නොයාම නිසා දිනකට පරයන්ක දෙකක් පමණක් කරන්නේ. මේ භාවනා දියුණුවට බාධායි. මා මෙම අවස්ථාවේදී කුමක් හොරාගත යුතුදයි අනුකම්පා කොට පැහැදිලි කර දෙන්නේ ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මම හෝ නො මම යදින්න එක්කෙනෙක් තොරගන්න. මමයා ගැන නිතර තියෙනවා සමීකරණ තියෙනවා බය විචු දේවල් තියෙනවා දැනුම තියෙනවා ඒජන්ට්ලා ඉන්නවා මමයා නැති තැනර මොකාවක් නැහැ දැනුම විතරයි තියෙන්නේ ඒකට නම් යන්න දෙන්නේ දන්න කියන කිසිම කෙනෙක් යන්න දෙන්නේ අඩු ගානේ මමයාත් යන්න දෙන්නේ අපි ළඟ තියෙන හැම දැනුමක්ම නිවනට කොක්කක් අපි අසුරු කරන හැම කෙනෙක්ම නිවනට කොක්කක් ඒ නිසා ඒ අසුරු කරන කටියට කියන්න තියෙනවා අම්බෝ කරන යන්න බෑ බයේ බෑ ඔයා යනවා නම් මටත් ඇඟේ හිරි වැටෙනවා කියලා ඕන නෑයෝ. ඒකට තමයි නෑයෝ කියලා. ඒ නිසා කවදාකවත් මිලෝ හතරක් දන්නේ නැතුව ඉඳගෙන මේ වතුර වැටලා දම්පි දම්පි ගන්න පීන කට්ටියට කොට ඉඳලා උපදෙස් දෙනවා මොහොම ගහන්න එපා මෙහෙම බහර ගහපන් කියන වතුරට. ඒගොල්ලෝ තාම කොට උපදෙස් දෙන එක්කෙකුට කිසිම ධර්මයක්. එවනම් බුදුරජාණන් වහන්සේ ප්‍රබුද්ධයි කියලා අවදි වෙච්ච කෙනෙක් කියලා මම සියල්ල දන්නවයි කියලා බුදුන්සේ දේශනා කරනකොට ඒ බුරුමේ හිටියා වේබු සයාඩෝ කියලා ස්වාමීන් වහන්සේ නමක්. ඒ ශාන්සි කියලා කියන්නේ නිදා ගැනීම මුර්ග වැඩක්. අමන වැඩක් මුර්ග වැඩක්. ඒ මුර්ග වෙන්න හේතුව දවස් පුස්සේ ඕනකට වැඩිය කලබල වෙන නිසා. ව්‍යායාම සමබර නැති නිසා. මනස දෙපැත්ත ඉටිපන්දව දෙකොණ බන්ධව වත්තු කරන නටන හින්දා. හොඳට හැම වෙලාවෙම විශ්‍රාම වෙනවා නම් විශේෂයෙන් නිින්දක් ඕනේ කරන්නේ කයට විශ්‍රාමයක් ඕන වෙයි. ඒකෙත් අවදිය තියෙනවා. ඒ වගේම මේක බලන්න පරිශීලනය කරලා තියෙනවා ඒ යුනිවර්සිටි එකේදී මේ බාරේ වල මම හිතන්නේ ඒදි කරලා තියෙනවා මොලේ ක්‍රියාකාරීත්වය නින්දෙදිත් අවදියේදිත් කිසිම වෙනසක් නැහැ. නිදාගෙන ඉන්න කෙනෙකුගේ මොලේ නිකුත් වෙන තරංග ගත්තාමයි අවදි වෙලා කිසිම වෙනසක් නැහැ. ඒක යකායේ කම්මල නිතරම වැඩ. ඒක නිසා ඕනකට වැඩිය කාමෙන් දඟලන ඕනකට වැඩිය සුඛෝභෝගයෙන් හදන ඕනකට වැඩිය පාරිභෝගිකත්වයේ ඉන්න කට්ටියට මරණින්දක් අවශ්‍යයි. දවස පුරාවට බොහොම නිහතමානීව මේක ලක්ෂණ වචන පාවිච්චි කරන අහිංසකව කියලා දැඩි පාරිභෝගිකත්වයට යන්නේ නැතුව ලද දෙයින් සතුටු වෙලා නැත්නම් ප්‍රයෝජන සරකලා පාවිච්චි කරන මනුස්සයට දවාලෙට රාත්‍රී සංඥා ඇති කරගන්නයි කියලා කියනවා මේ පිස්සොත් එක්ක ජීවත් වෙනකොට නිින්ද ගියා වගේ ඉඳ කියලා කියනවා. රාත්‍රියට දිවා සංඥාව ගන්නයි කියලා තියෙනවා සම්පූර්ණ රාත්‍රියේ හිස් දවස පුරාම රාත්‍රියට හොඳට මතක තියාගන්න හැම තැනම භාවනා මධ්‍යස්ථාන. රැ වෙනකොට ඕන පිස්සු කෙලින්න තැනක ඔක්කොම මරණයි. ඔක කාටරි කියනවනම් අනේ මට භාවනා කරන්න වෙලාවක් නැහැ භාවනා මධ්‍යස්ථාන නැහැ කියලා පිස්සෝ. පිස්සෝ. ওই පිස්සු කෙලින කට්ටිය ඉන්නලා හොඳට බුතිය ගන්න. මේ පිස්සු කට්ටිය උදිය ගත්තට පස්සේ භාවනා කරන්න කිසි කරදරයක්. සෝපිටේනවා. ඒක නිසා මේ දෙක අතර දිවා හත්ති සංඥා රත්ති දිවා සංඥා කියන එක බ්‍රහ්ම තත්ත්වයක්. ඉතින් මම දන්නේ නැති කට්ටිය කියනවා රැයට නිින්ද ගියේ නැත්තම් මේ මේ පිස්සු ඇදෙනවායි කියනවා. ඒ නිසා සැරබීම ටිකක් විල බුතිය ගන්නයි කියලා කියනවා. ඒක තමයි අපිට හම්බෙන උපදේශ. බුදු ජානනාථේ මොකක් දහකවත් කියලා නැහැ. බුදු ජානනාථේ පැය හතරක විවේක කරන් තිනවා. ඒ වෙලාවේ තමයි බ්‍රහ්මයෝයි දෙයියෝයි හොට්ලයින් එකේ බුදුහාමුදුරුවොත් එක්ක කනෙක්ෂන් එක තියාගන්නේ. ඒ වෙලාව හොට්ලයින් එක වැඩ. අනික් වෙලාවට සාමාන්‍ය ලයින් එක වැඩ. ඉතින් ඒක නිසා හිත අපි දන්නේ නැති ගොඩාක් ශේෂ්ඨ වලට යනවා. අපි දන්න කියන කට්ටිය කිව්වනම් මුත්තේ මතක තියාගන්න පචයක් බොරුවක් මුසාවක්. පෘථග්ජනය යමක් ඇත්තේ කියනවා නම් බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කියනවා ආර්ය ලෝකයේ ඇත්තේම නැත කියලා. ආර්ය ලෝකේ යමක් ඇත්තේ කියනවා පුතත්ජන ලෝකේ ඇත්තේම නැහැ කියලා ද්විතානපත්තන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඒ නිසා අපිට තෑගි දෙන්න වටින්නේ නෙමෙයි පුතත්ජනව ඇසුරු කරනවා. පොඩි දෙල්ලමන්නේ. අම්මප දෙන්න වටනවා Nobel Prize නෙමෙයි බෙල් එක තියෙන prize එකක් දෙන්න ඕනේ මේ පිස්සොත් එක්ක ඉන්නවට. අමාරු ඒ දර මොකද යන්න දෙන්නේ කොහොල්ල බබා. අල්ලනවා පුදුම ඇල්ලිලක් අල්ලනවා. ඒ නිසා කරුණාකරලා දැනුම පැත්තක තියලා අත්දැකීම කියලා එකක් තියෙනවානේ. අපි ඒකට කියන ප්‍රත්‍යක්ෂය කියලා. ප්‍රත්‍යක්ෂයට අනුව කදාකත් හානි කරන්නේ. ඔස්සරේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේකින් මීට පෙර ආනාපාන භාවනාව පිළිබඳ අපහමතන ලබා ගන්න. ගනි. එනු ආනාපානයේදී දැනෙන දේ පිළිබඳව මේ ආකාර වේ. හුස්ම ගැනීමේදී හා පිටවීමේදී උග්‍ර වේදන බව දැනේ. එහි හිත පීඨවා සිටින විට පිටකදී කටින් කෙල වැగిරෙන බව දැනුණා. ඉන්පසුව ආනාපානයෙන් විපතට ගියෙමි. පසුව වෙනත් දිනයකදී කෙල වැగిරෙන විට ඒ නොසලකා ආනාපානයේම යෙදී සිටියෙමි. දැන් කෙල වැగిරෙන ගතියක් නොමැත. තවද ආනාපානය හුස්ම ගැනීම සිදුවොත් ඒ ඉදිරි යුතු බව දැනුනි. එක් අවස්ථාවකදී හුස්ම ගැනීමෙන් පසු පිටකිරීමට පෙර තව හුස්මක් ඒ අතර ගැනීම. ඉන්පසු දීර්ඝ හුස්ම රැල්ලක් පිටවිය. ඒින්ද සිත පිටව යන බව දැනුනි. ඒටද සාදර වෙමින් ඒ නොසලකා හැර ආනාපානයෙන් සිටින විට හුස්ම ගැනීම පිටවීම දෙකක් වග දැනුම අතර හුස්ම පිටවීමෙන් පසු නැවත හුස්ම ගැනීම ඇතිවනතේ ඉඩක් ඇති බව දැනුනි. එක්ෙක් අවස්ථාවන්හිදී කාලයේ සිදුවන කාලය විවිධ වන අතර එය තත්පරයක දෙකක පමණ ඉතා සුළු කාලයක් වන බව හැඟේ. මේ කාලය ඉතාමත් සැහැල්ලුවක් දැනුණා. ඉන්පසු හුස්ම ගැනීම හා පිටවීම නොදැන තත්ත්ව පැවති අතර එහිදී නොයෙකුත් තරංගාව රාගාදයට හිත පැමිණි. මෙහිදී මා මේ තත්ත්වයෙන් ඇති ගැනීමක් ඇති වේ. පසුව මේ ඇති ගැනීම නොකතා ඒ දෙස බලා සිටීමට පුරුදු වෙමින් පවතී. මේ தත්ත්වය ඔබ වහන්සේ දෙක දැනුවත් කිරීම උදෙසා මේ වියත් ලැබෙමි. තවද ආනාපානයට ගෙවෙනවා යන ගැන දැනගීමටත් කැමති. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. අපි මේ ලෝකයේ කියන සම්පූර්ණ කාර්යගුණ නැතිකරන ආනපනේ කරගෙන යනකොට අංශුවට ආනපනට ඔක්කොම ඇතුල් වෙන්න පටන් ගන්නවා. කියලා ගන්න ගමන් ආනපාන. අත් දැහෙන ගමන් ආනපාන. මුත්‍රා බරතියෙද්දී ආනපාන. ඇසිලි කරන්න ඕනකම තියෙද්දී ආනපාන. කඳුළු ගලද්දී ආනපාන. ඊට පස්සේ තරහ යද්දී ආනපාන. ආසාව තියෙද්දී අනන්තිර වරට මේ ආනපානේ ලැබෙතොයිලි වගේ ඔක්කොම ඇතුලේ තියෙනවා. ඉස්සලා අමාරුයි අල්ලගන්න. අල්ලනට අල්ලන්නේ සුද්ධ වශයෙන්ම නිකන් අනම්මනම් මුකුත් නැති සුද්ධ ආනාපානිය අල්ලන. ඊට පස්සේ අර ඔක්කොම මල්ලේ දාගන්න. දැම්මට පස්සේ අන්තිමට ආනාපානිය ඇතුලේ සියල්ලම තියෙනවා. ඒ නිසා මුලදී මුලදී අපිට කරන්නේ කොයි එක ආවත් මල් මාලයකට නූල් ලමුණ නූලට මල් මාලයට මල් ලමුණ නැගේ නේන මල අමුණගෙන අමුණගෙන යනවා. අන්තිමට ලස්සන මල් මාලයක් ගෙතෙනවා. ඒකට පෙනේ ආනාපානය තමයි මේකේ තේ නූල වගේ තියෙන්නේ. සතිය තමයි ඉදිකට්ට වගේ තියෙන්නේ. ඔය හැම එකක්ම අමුණන්න පුළුවන්. අමුණගෙන අමුණගෙන යනකොට ආනාපානෙ පේන්නේ නැති සයිස්. මල් මාලේ අමුණුවාට පස්සේ නූල පේන්නේ නැහැ. ආනාපානේ කතාවක් නැහැ. ඒකට නමුත් වැඩි ඔක්කොම කරලා දීලා තියෙන ආනාපාන නිසා මුලින් අනිත් දේවල් අයින් කරලා ආනාපානේ ගන්න ගියාම අනිත් භාවනා ඉවරනකොට ආනාපාන ඇතුලේ ඔක්කොම තියෙනවා. ලබ්බේතෝවිලි වගේ වැඩි. ඒ නිසා ඒ අතරම දානපණ ගෙවෙන වෙලාවල් තියෙනවා, ඇති වෙන වෙලාවල් තියෙනවා, දීර්ඝ ආස්වාසවසාද, කිටි ආසල ඔක්කොම තියෙන එකක්වත් ප්‍රතික්ෂේප කරන්න එපා. ඔක්කොම වෙන්න පුළුවන් දේවල් අනිත්‍යතාවය තුල. ඒ නිසා මම ගිහිල්ලා තියෙන ගමන හොඳයි. ගරුතර ස්වාමීන් වහන්සේ මම කාලයක් භාවනා වැඩුවයි. සාමාන්‍ය අවස්ථාවලදී දෙසකට දැස් යොමු කර සිටන විට කොමන තැනකට නොවත් චේතන එකට දාවන්නේ. දරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේගේ දර්ශනා මඟ පොතෙහි සඳහන් වනවා මාර්ගඵල ලාභීන් පිළිගෙන බව ඒ වගේම සෝවහන් සකු르දාගාමී යන අය මානසික කරන බව. ඒ අඩවු විට ඒ අය කලියුත්තේ කුමක්ද? එයා පැහැදිලි කර දෙන්නසක් මාර්ගඵල ලාභීන් මොන ආකාරයකවත් ඔහු ලබාගත් ඵලය වෙනස් නොවන බවට මා පොතපතින් ධර්මාභෝධයෙන් දැනගෙන ඇත. මේද කරුණාකර පැහැදිලි කර දෙන්න. සංස්කාර නිරෝධය සහ සංඥා නිරෝධය යන ගමන් මඟ දෙක ගැන අවබෝධයක් ලබා දෙන්න. ඔබ වහන්සේට නිවන් සුව. පොත ආයතරයක් කියවන්න හොඳට අකුරු ඇතුව කියවන්න මේ පිස්සු කියලා. ඒ පොත් කියවලා තිනමවත් ඔය කිසිම දෙයක් ඔය පොත්වල නැහැ. ඒකේ තියෙන්නේ එහෙම වෙනා වගේ පේන්න ඉඳී තිනවා කියලා මිසක් ආ එහෙම එකක් නෙවෙයි තියෙන්නේ මං ආසයි දැනගන්න මේ කෙනා භාවනා කරනකොට ආනාපාන පේන හැටි වට කියන්නේ. අනේ එතකොට නම් මං එනවා සාකච්ඡාවට. අර පොතේ මෙහෙම තියෙනවා මේක මෙහෙම තියෙනවා සංඥා නිරෝධය වගේ කියලා අහනවයි කියලා කියන්නේ ප්‍රායෝගික මිනිසෙක් නෙවෙයි වෙන්නේ කියලා මම චෝදනා කරනවා. නිසා තමන් භාවනා කරනකොට මොනවද පේන්නේ කියලා කියනවනම් අපිට ලොකු ස්වාමීන් වහන්සේ ඕනෙත් නෑ බුදුහාමුදුරුවෝ ඕනෙත් නෑ මේ ප්‍රත්‍යක්ෂය අපට අපේ දැනුමින් හදා බෙදා ගන්න පුළුවන්. ඒක තියෙද්දි අර පොත මේ පොත ගලපන්න හැදුවොත් ඉතින් අනිවාර්යයෙන් මේ මුළු පිරිසම නම ගියා. මම ඒකට වගේ කියන්නේ. ඒ නිසා මම කියනවා Taman අත්දකපු දේ ඉදිරිපත් කරන්න. ඒකට මේක අදාළ වෙන හැටි කියන්නේ. එතකොට නම් කේතයි කියව නැත්තම් සෝවාන් වෙලා සතෙක් මරලා ඇවිල්ලා මාව හම්බෙන්න. එතකොට කතා කරමු. යාරය සෝවාන් වෙලාලු මෙයා සතෙක් මරවලු මෙතන පොතේ තියනවලු ඔය කාල මේ ගමුවේ ඊතල කිතල ගමුවේ මුවෙක් කඩුවේ සබර ගමුවේ කතා. බුදුහාමුදුර අපිට ඒකට ඉඳ දෙන්නේ අපිට ප්‍රත්‍යක්ෂය තියෙනවා. ඒ නිසා මම ඉල්ලා හිටිනවා. මේ පොත නැවත සැරයක් කියවන්න මගේ අත්දැකීමෙන් එහෙම වෙනවා වගේ පේනවායි කියලා කියලා ඉල්ලලා තියෙනවා. එහෙම නැතුව සතුන් මරනවා කියන කතාව නෙවෙයි. ඒ නිසා මේ මුල් ප්‍රශ්න වල ඉච්චර දෙයක් නෑ මම ආසය දැනගන්න ආනාපාන සම්බන්ධ විස්තර. එහෙම නැත්තම් මේ වගේ සභාවක ධර්ම සාකච්ඡාවක් මේ වෙලාව ඉවරයක් කරන්න හම්බ වෙන්නේ නැහැ. ගිඩිය ගහපු නිසා මම දැනගන්න කැමති ප්‍රශ්න කීයක් තියෙනවද කියලා. ඔය ඉගෙන ගන්න අපි මෙතනින් අපේ මේ උදේවරු වැඩ පිළිවෙල මෙතන සමාප්ත කරමු. ඒ ප්‍රශ්න හතර අපි කල්තබමු. ධර්ම දේශනාවෙන් පස්සේ දවසේ වැඩ කටයුතු නිම කරන වෙලාවේදී ඉදිරිපත් කරන්න. මේ මතක් කිරීමත් එක්ක අපි ස්ථානයේ කාලසටහනට කර කිරීමක් වශයෙන් උදේවරු වැඩසටහන මෙතන නතර කරනවා. අපි නැවත 12 මාරට සක්මණ සඳහා වේලාව ගන්නවා. 12 මාරදලා 1 දක්වා සක්මණ 1 1 මාර දක්වා 1 මාරට අපි මෙතන රැස් වෙනවා. උත්සාහ කරන්න මේ කාලය තුළත වචන කතා නොකරමින් ඒක තමයි අපි ගන්න කිවිසුම සියලු දෙනාට ඒ ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. උදේ වැඩි වැඩසටහන් ඉමා මෙතනින් සටහන් කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි.